ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කෙනෙක් අපි ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම් දිනාය සඳහා tempත් වෙලා සාදුකාරයක් පවතුන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ උන්නච පරං ආවසෝ බික්ඛු පඤ්ඤා හෝති උද්‍යත්තගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ඉදිරිපත් කරගත්තේ නාටකරණ ධර්ම 10න් අවසාන අංකය දසවෙනි කාරණාව. ඉතින් මේක බහූපකාර ධර්ම 10 වශයෙන් සම්නම් කරලා තියෙනවා. ඉතින් මේ බහූපකාර වශයෙන් මේ කාරණා විදිහට පෙන්වන දසුත්තර සූත්‍රයේ අවසාන කොටසේ දසක නිපාතේ කියලා කියන්න පුළුවන් ඒකේ පළවෙනි කාරණා වශයෙන්. ඉතින් ඒක අපි දවසින් දවස එක එක ගමන් කරමින්, ගෙවම් කරමින් පැමිණලා දැන් ඉන්නේ මේ ප්‍රඥාව සම්බන්ධ කොටස. ඉතින් ප්‍රඥාව තමයි මේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ කියලා වරණගන්නේ ප්‍රඥාව. එතකොට මේ ධර්ම ලයිස්තුවේ නාත කරන ධර්ම ලයිස්තුවේ මුල තියෙන සීලය. ඒක හරියට වරහන් දෙකක් දැම්මා වගේ. උදින් සීලෙන් පටන් අරගෙන ප්‍රඥාවයි ගොඩනගන. අන්න ඒ අතරමැද තියෙන කොටස් අතර ගැළපීමක් ලස්සන කලණයක් ධර්ම પરම්පරාවක් තමයි මේ නාථ කරන ධර්ම වශයෙන් ඉන්නේ තියෙන්නේ. ඉතින් මේ සීලය සහ ප්‍රඥාව අතරේ මේ අතරමැද තියෙන ධර්ම අට හරහා වගේම වෙනමම අනිය සම්බන්ධකමකුත් තියෙනවා. ඉතින් ඒක අවස්ථා කීපකදී සර්වඥාන්සේ මතු කරලා පෙන්නලා තියෙනවා. මේ සීලේ සහ ප්‍රඥාව අතිනත කරගත්තාම අනිකේව ටික සපයාගෙන යන්න පුළුවන්. පිළිමතාවගෙන අර පිළිමතාවගෙන යන්න පුළුවන් කියලා. ඉතින් එක තැනක් ඒ ලොකු ස්වාමීන් වහන්සේ සද්ද සමත විදර්ශනා භාවනා මාර්ගයේ පොතේ ඉස්මතු කරලා තියෙනවා. තරුවචනanse වැඩ ඉන්න කාලේ අස්සජි කියලා ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා. ඒ ස්වාමීන් ගොඩක් බණ භාවනායේ ඉඳ ගත කරලා උගාක් හිත දියුණු කරලා යම් මොකන දෙයක් ආවත් හොඳ රූපාවචර සමාධියකට හිත දාලා ඒ කරදරෙන් දුකෙන් මඟ අරින්න ක්‍රමයේ හොයාගෙන තියෙනවා. නිසා සමතේ හොඳට දියුණු කරලා ඒකෙන් හිත පරිභාවිත කරගත්ත කෙනෙක් ප්‍රශ්නවලදී ඒ සමාධිය පිහිට ආධාරය ඇති කරගෙන ජීවත් වෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ජීවිත අවසාන සමයට ගිහිල්ලා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අර සමාධියට සමවැදීමේ හැකියාව අඩු වෙනකොට මේ ශාංශය හරියට විපිලිසර වෙලා තියෙනවා. දැන් මේ මරණාසන්න මොහොතයි වෙවිලා තියෙන්නේ. ඒකට යනකොට මේ පොඩි පොඩි දුක් වෙනකොට මම මේ සමාධියට සමවැදිලා ධානයට සමවැදිලා ඒකෙන් තේරුම අපේම කරගත්තා. දැන් මේ අවසාන වෙලාවට එනකොට මේ සමාධිය මට තියෙන පිහිට ආධාරය අඩුයි කියලා මේ වික්ෂිප්ත භාවයේ දුක විදිහට වැඩි වුණා අන්තිමට ධානයට සමවැද ගන්න බැරි තත්ත්වයකටපත් වෙලා ඒ ස්වාමීන් වහන්සේට වෙන්න තව ස්වල්ප වේලාවකින් ජීවිතේ සමාප්ත වෙනවා. එතකොට මේ විචිප්ත භාවය සමාධිය නැතිකමත් නිසා අර තිබුණු හොඳ පැත්ත ඔක්කොම අවසාන මොහොතේ නරක පැත්තට බෙදීච්ච නිසා ළඟ ඉන්න පස්තාගේ ස්වාමීන් වහන්සේලමට කතා කරලා කියනවා. සර්වඥාචේ හමු වෙන්න යන්න මම උනේ වන්දනා කරන්න. ඊළ කැන්ඩ අස්සජීට හොඳටම අමාරුයි. දැන් ඉන්නේ මරණාසන්න මොහොතේදී ලොකු විචිප්ත භාවයක ඉන්නේ කියලා කියන්නේ. ඉතින් එතකොට මේ ආරාධනා බාරයන් සර්වඥාන්සේ වඩනකොට මේ ස්වාමීන් වහන්සේ සර්වඥාන්සේ දකින්න කොට නැගිටින්න හැබැයිවත් කියන ආසදී නැගිටින්න අවශ්‍යතාවයක් නැහැ. ඇදී ඔහොම විවේක වෙන්න ඔද උත්සන්නයි වෙනවා. ආසන්න. කියලා ඒකට ඒකල පිළිසඳ කතා. පිළිසඳ කතා කරන දාදී ඒ ස්වාමීන් වහන්සේ ඉතින් බුදුජාණන් වහන්සේට මේ කාරණාව කියනවා මම පැවිදි ජීවිතේ බොහොම සතුටින් ගත කරපු කෙනෙක්. හොඳට සම්බන්ධයෙන් සම්පූර්ණ වෙච්ච නිසා මට ප්‍රශ්නයක් ආවම හොදට හිත සමාධිය කර දාන්න පුළුවන් නම් මම හිතුවා ඒකාන්තයෙන්ම ස්වාමීන් වහන්සේ මේක මගේ ජීවිතයේ උග්‍ර අවස්ථාවක මට උදව් කරයි කියලා දැන් මම උග්‍ර අවස්ථාවට ඇවිල්ලා තියෙනවා වාහනනාට වගේ පසුගිය දවස් ගාන ඇතුළත සමාධිය නැති වෙනවා. දැන් මම වික්ෂිප්ත භාවයට පත් වෙලා තියෙනවා. ඒතර බුද්ධ ඥානචානවා මේ සමාධිය Tamange නැති වුණාට Tamange සීලය කැඩලා තියෙනවා කියන්නේ. ඒකට හම්බුගෙන නෑ මට කිසිම සැකයක් නෑ. සීලේ තියෙනවනම් සීලේ මගේ තියෙනවා. ඒක පිළිබඳව මට තපෙලා උත්තර දෙන්න පුළුවන්. ඒතර බුදුජානන්තේ අහනවා ඒ අසීචාන්ති බත් හිතනවාද අසජීමේ අනිකුත් ශාසනවල වගේ මේ ශාසනෙත් කෙලවර සමාධිය කියලා. මේ ශාසනෙ කෙලවර සමාධිය නෙවෙයි. සීලේ තියෙනවනම් යාට ඕන කෙනෙකුට ඕනම වෙලාවක ප්‍රඥාවට යන්න පුළුවන්. ඒ නිසා සීලය අතින් කරලා නැත්නම් සමාධිය නැතුණ කියලා පය වෙට එකයි කියලා අස්සසිල කරනවා. ඒ අස්සසිල කරනවත් එක්ක මේ ස්වාමීන් වහන්සේට බුදු ආගමගේ මේ වචනේ අදහකන ලොකු සතුටක් ඇති වෙනවා. සතුටක් ඇති වෙලා මරණසන්න මොහොතටපත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ ශාන්ත මරණ මොහොතදී හිත හදා ගන්නවා. මේ සීලයත් සීලේ තියෙනවා නම් සමාධිය ඇතත් නැතත් ඉතුරු වැඩ ටික සපය ගන්න ඕන කරන අඩුම කැඩුම ටික ආසන්න කාරණාව කියනවා. මේක එක අවස්ථාවක් මේ සර්වචත්තනාංශේ මේ විප්ලවීය විදියට මේ තමන්ගේ ඉක්මීම සීලය ඉදිරිපත් කරපු අවස්ථාවක්. ඒක තියෙනවා නම් ප්‍රඥාවට යන්න ඉච්ච ප්‍රශ්නයක් නැහැ ඒ වගේම දර්ශනීය සිද්ධියක් තියෙනවා මේ මේ අපි ගත්ත සූත්‍රයක් තියෙන දීගනිකායේ. ඒ අවසාන සූත්‍රය තමයි මේ දසුත්තර සූත්‍රය. ඒක තියෙනවා සෝන සෝන දණ්ඩ සූත්‍රය කියලා එකක්. හරිය දිග සූත්‍රයක්. ඒකෙත් හරිය ලස්සන නිමාවක් තියෙන්නේ. සර්වචනාංශයේ ඒ සෝන දණ්ඩ බ්‍රහ්මණය ඉන්න පළාතේ වන සම්දේකට කැලේකට වැගියාම සෝන දණ්ඩ බ්‍රහ්මණය හරි සාතුරක් ඇති වෙනවා. ඒ සුමන බවත් ගෞතමයන් වහන්සේ කල්කේ සහිතව පොඩි වයසකදීම පැවිදි වෙලා මේ ලෝකේට ශාස්ත්‍රඥාන්වක් වගේ වැඩ කරන ළඟ තැනකට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒක සාමාන්‍ය හැම බමුණෙකුට වෙන එකක් නෙමෙයි හැම බමුණෙකුටම මේ පේන්නේ බුදුහාමුදුරුවෝ අභියෝගයක් තරගෙනයක් විදියට. නමුත් මේ බමුණට එහෙම වෙන්නේ මෙයා යනවා අමාරුවේ තමන්ගේ පිළිස කීකරු කරගෙන. පොඩි පිළිස කියනවා ඔබතුමා ඉසෙනියකට පැච්ච බමුණේ අපි කරු කරන කෙනෙක්. සරුවච්චන් වහන්සේ කියලා කියන්නේ තාම තරුණේ කල්පිත සහිතයි. එයා ළඟට ඔයා යන්න ඕනේ. එයා ඔයා ළඟට එන්න ඕනේ. ඒ නිසා අපේ ගෞරවය රැකගන්න යන්න බයි. මේ තෝරන දන්න බ්‍රාහ්මණයා ඒ තමන්ගේ ගෝල බාලයින්ට සරුවච්චන් වහන්සේගේ ගුණ වාකරණ කරලයි ගමන යන්නේ ඒ සූත්‍රෙ මුල දිගයි. යනකොට හිතාගෙන යනවා ඒ මාට සර්වචනාංශයේ මයිත් එක ගැටුමකින් මාව පරාජය නොකරවා මම දන්න කාරණා ටිකක් අහලා මගේ தත්ත්වය රැකලා දේවා කියලා අදහසක් එනවා. ඒ කියන්නේ බමුණා දන්නවා සර්වචනාංශයට අවශ්‍ය නම් ඒ බමුණගේ තියෙන අඩුපාඩුකම් පෙන්නලා දීලා සරුවචනසිකේ ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ ඊ අර විදිහට හිතාගෙන ඉතින් සරුවචනාන්දට ගිහිල්ලා ඒ හිත දැනගෙන ඒ බමුණෙන් අහනවා ප්‍රශ්නයක් දැන් ඕගොල්ලන්ගේ ඒ බ්‍රාහ්මණ ආගමේ හැටියට තව කෙනෙකුට උගන්වන්න තරම් බමුණෙක් වෙන්න මූලික සුදුසුකම් තිබුණා. එතකොට මේ බමුණා කියනවා අපි ත්‍රිවේදී කියන සුදුසුකම් පහක් ඇති කෙනෙකුට විතරයි බමුණු ධර්ම සාක්ෂාත් කරගන්න පුළුවන් මේ වේදකු වෙන්න පුළුවන් පාරකු වෙන්න පුළුවන් ඒ කෙනාට විතර අනුකු ගන්නන්න පුළුවන් අපේ ඉත හැම කෙනාට මෙහෙම මේ බමුණු නායකත්වය දෙන්නේ දෙන්න මූලික සුසුකම් පහක් තියෙනවා ඉති පුත්‍රයන්න්සේ මනාපේ බින්නනවා මට ආසයි දැනගන්න කියලා එතකොට මේ බමුණා දෙනව ලයිස්තුවක් ඒක දෙන්නේ මේ නාට කරන ධර්මයේ කියක් නෙවෙයි උගන්වන සිළු ගණනායකත්වයක් දෙන්න පුළුවන් කුලයකට නායකත්වය දෙන්න බුණා බමුණෙක් සතුව තිබිය යුතු ಗುಣ. ඉතින් ඒ බමුණගෙන් අහනකොට ඒ බමුණා නම් කරනවා. ಗುಣ ටික නම් කරනවා. පළවෙනියෙන්ම යා කියනවා එයාගේ අම්මයි තාත්තගේ පරම්පරා හතක් යනකම් අඩු කුලියත් එක්ක විවාහ වෙලා <clears throat> කුල ගෞරවය විනාශ කර දෙන්න බෑ උබතෝ සුජාතෝ තමන්ගේ ජාතිය තාම පිරිසිදු වෙන්න ඕනේ කියන පෙඩිග්‍රී එක තියෙනවා ඊට පස්සේ යා එහෙම හොඳ වංශවත් දෙමාපියන් ජාතක වෙලා එයා පෙන්නලා දෙන්න ඕනේ ලෝකයාට මට මුළු ත්‍රිපිටකේ වගේ ත්‍රිවේදීම කඩපාඩම් මම ඒ ත්‍රිවිධ ඔක්කොම දන්නවයි කියලා ඕන කෙනෙකුට ඕන තැනකින් අහුවොත් ප්‍රශ්න නගන්න පුළුවන් වෙන විදිහට ඒ අභියෝග තමයි දෙන්නේ. දැන් අපේ ත්‍රිපිටකය ගැන කියනකොට ඒ බුරුම රටේ ත්‍රිපිටක විභාගයක් කියලා එකක් තියෙනවා. ඒකේ සමත් වුණොත් මම බුරුමයන් කාලේ ප්‍රශ්නක් හිටියා සමත් වෙලා නැත්නම් දෙනමක් මං ඉන්න කාලයක් වත් තුනක් තුන් නමක් හිටියා මං එන්නේ ඉස්සෙල්ලා තව එක තරුණ නමක් ඒ ත්‍රිපිටක විභාගේ පාස් වුණාට මුළු රටම මේ උත්සවයෙන් ඇලලි යනවා එක නමක් ත්‍රිපිටක ගන්නවා කියවත් ඒක විභාගේ ඉතාමත් අමාරුයි ඔක්කොම උගන්වලා උගන්වලා මේ ගුරු හම්දුරෝ ගාව ගෝලයා තියලා මේ පැත්තෙන් ත්‍රිපිටකේ පොත් ටික දීලා ඒක දන්න ගුරුවරේ පිහියේ තියලා ගුරු හම්දුර ප්‍රශ්න කරනවා අසවල් අසවල් දැන් විතර මිච්චර විතර උස පොත් ගොඩේ කොතනින් ඇහුවත් උත්තර වෙනවා. ඉතින් ඒ දෙනකොට අරයා පොත බලලා ටක් ගාලා කියනවා. හරිද වැරදිද කියලා. ඉතින් ඒක තාමත්ම අමාරුයි. පාස් වුණොත් ඒ චෛත්‍යයකට වගේ සලකනවා. යන්නේ අනතන පූජා කරනවා. ඉතින් ඒක රජ කාලින් ගයින එකක්. ඒ රජ රජවරු මේක උනන්දු කරන්න එහෙම වෙච්ච ගමන් අපේ ලංකාවේ රාජකීය පන්සල් වගේ ඒ හාමුදුරගේ පන්සලට රාජකීය මේ රජයෙන් ආධාර කරලා රාජකීය මට්ටමක් දීලා තියෙනවා. ඉතින් අන්තිමට වෙනකොට යුද්ධ කලබල නිසා එක්කෙනෙක් අතවා ගන්න බැරිවම විභාගෙ ඉදිරියපත් වෙනවා. ඉතින් පස්සේ ඒ රජුරෝ කරලා තියෙන්නේ ඒ විභාගේ පාස් වුණොත් අම්මට තාත්තට අදින් කියනවා. ඊට පස්සේ කියලා දෙනවා සහෝදර සහෝදරියන්ට කියනවා. ඊට පස්සේ කියලා දෙනවා ඒ හාමුදුරුවෝ ඉන්න පන්සල ඔක්කොටම කියනවා. කිය කියා ඒ උනන්දු කරවලා මේ සංඝයා ඉදිරියපත් වෙන්නේ නැතුව මොකද ඉදිරියපත් වෙන්නේ කෙනා පෙළෙනවා. ඉතින් එහෙම කරලා තමයි අද ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ එකක් තමයි මේ ත්‍රිවේද පාරදු කියලා කියන්නේ. ඒ වේදේ තුන් ආකාරයට පොත්කොට බාස්කට් තුනක් තියෙනවා. ඒ ඒ ඒ බාස්කට් තුනම පාරදු කියලා කියන්නේ කෙලපැමිණලා තියෙනවා. එහෙම නැත්නම් යාට තව කෙනෙකුට උගන්වන්න දෙන්නේ නැහැ. ඒකට වෙන්නේ ආ බහුමතේ ඉතු කරලා මේක අවුල් කරයි කියන ප්‍රශ්නේ නිසා. තුන්වෙනි එක තියෙන්නේ උන්ට පෞෂත්වයක් තියෙනවා. අස්සන පෙනුමක් තියෙනවානේ. ඒ මේ පෞෂත්වය අවශ්‍යයි. ගණනාටත් එක්ක. ඒ දර්ශනීය පාසාදිකෝ කින විදියට අභිරූප කෙනෙක් වෙන්න ඕන. තුන්වෙනි කාරණාව යාගේ සීලෙන් කවදාකවත් කෙලස්ලා තියෙන්න බෑ. මුළු චරිතම සීලවන්ත වෙන්න ඕනේ. අන්තිම වෙනකොට පඬිත ලක්ෂණ තියෙනවා. ප්‍රඥාව තියෙනවා. ඉතින් බුදුරජාණන්සේ මේ කාරණා පහ කිව්වට පස්සේ බමුණ දන්න බුදුරජාණන්සේ දන්න මෙහෙම පහම සුසුකම් පහම සහිත බමුණ හොයන් හරියනවා. ඉතින් බුදුරජාණන් අපිට මේ පහම නැත්තම් ඒක නා මේ හතරක් විතර කරුණු තියෙනවා නම් දැන් කරන්න දෙයක් නැතිකමට මේ පහෙන් කොයි කාරණාව නැති කෙනෙක් ඒත් කමක් නැහැ කියලා බාර ගන්නවා කියලා මේ පහෙන් කොයි කාරණාවද ජීවල දාන්න කැමති අමතක කරන්න කැමති කියලා. එතකොට මේ බමුණ කියනවානේ උබුතෝ සුජාතෝ නැති උනාට කමන්නේ වන්තෙන් නැති උනාට කමන්නේ එයා හැබැයි ත්‍රිවිධ පාරකු වෙන්න ඕනේ ලස්සන පෙනුමක් තියෙන්න ඕනේ ශීලවත් වෙන්න ඕනේ ප්‍රත්‍යවත් වෙන්න ඕනේ. මුදිනාද කියනවා මගෙන් එවුවා නම් ඔය ප්‍රශ්නේ මමත් ඕක තමයි දෙන උත්තරේ. ඒ නිසා ඔබතුමා හරීම ඥානවන්ත උත්තරයක් දෙන්න කියලා අර බමුණා උනන්දු කරනවා. එතකොට ඒ ළඟ ඉන්න අය සතුටටපත් වෙනවා. බුදුජානනාංශයෙන් ස්තුති ලැබුවා කියන. ඊට පස්සේ ටිකක් කළා කතා කරනවා දැන් මේ කරුණු හතරවත් නැත්තම් මේ කරුණු හතරෙන් තුනක් තෝරන්න වුණොත් ඔක කෝකද අතාරින්නද? එතකොට බමුණා දින එක අමාරුයි කරන්න මේක සම්ප්‍රදායෙන් ආපු එකක් මම අහපු නිසායි කිව්වේ පහින් හතරක් නම් කියන්න පුළුවන්. නෑ යම් විදිහකට කරන්නේ මොකද්ද කරන්නේ. ඒකට යා කියනවා දර්ශනීය පෙනුමක් නැති වුණා. ත්‍රිවේද පාරම වෙන්න ඕනේ, ශීලවන්ත වෙන්න ඕනේ, ප්‍රඥාවන්ත. බුදුරජාණන් ඒකට ස්තුති කරනවා. ස්තුති කළා මයින් යවනම් මාත් ඕක තමයි දෙන උත්තරේ කියලා තව සැරයක් මිරි කරනවා. ඔය තුනෙමුත් කෝකද අතාරින්න කරනවා. දැන් මේ ප්‍රශ්නේ අහනකොට ළඟ ඉන්න කට්ටිය කියනවා ඔබතුමා අපේ තියෙන සම්ප්‍රදාය පාවා දෙනවා. මේ දෙන්නම බෑ කියලා පොතේ කියලා තියෙන ඒවා ඔබතුමා මේ පුදු ආන්තර ඉදිරියට මේ එක එක අහලනවායි කිය. තුන්වෙනි ප්‍රශ්නේ එනකොට අර ඔක්කොම උත්කෝෂණය කරනවා. ඒ සෝනදන්න ප්‍රාර්ථනායි ගෝලියෝ ටික. ඉතින් බුදුචානන්සින් කෙලිම සෝනදන්න ප්‍රාර්ථනාවෙන් අහනවා යම් හේයකින් මේ ගුණ තුනම නැ දෙකයි තියෙන්නේ. ඔබතුමා කොයි එකද හලන්න ගන්නේ. ඒකට කියනවා වේදිකෝ ත්‍රිවේද පාරකෝ නැති උනත් සීලවන්ත වෙන්න ඕන ප්‍රඥාවන්ත වෙන්න ඕන. එතකොට මේ පිටිපස්සේ ඉන්න පිරිස උද්ඝෝෂණය කරනවා අපරාධي අපෙන් ගෙන ආපු අර සුගතෝ සුජාතෝ කියන වංශයත් පාවා දුන්නා. ත්‍රිවේද පාරගෝ කියන එකත් පාවා දුන්නා. අභිරූපවත් පාර දුන්නා කියලා දැන් ගෝසාවක් වෙනවා. මේ ජීවි පුත්‍ර ජාන්සි අහනවා මේ දෙකෙමොත් එකක් නැත්තම් මොකද්ද කැමති කියලා. එතකොට මේක කියන්නේ අවුලක් කියන මේ බමුණක් කියනවා ස්වාමීන් වහන්සේ මේ සීලය තිබ්බොත් විතරයි ප්‍රඥාව තියෙන්නේ ප්‍රඥාව විතරක් තිබුණොත් විතරයි සීලය තියෙන්නේ සීලවන්තයන් විතරයි ප්‍රඥාව තියෙන්නේ ප්‍රඥාවන්තයන් විතරයි සීලය තියෙන්නේ යම් තැනක සීලේ නම් එතන ප්‍රඥාවක් තියෙනවා. යම් තැනක සීල ප්‍රඥා නම් එතන සීලේ තියෙනවා. මේ සීලේ ප්‍රඥා කියන දෙක ලෝකේ අග්‍රම ධර්ම දෙක ඕකෙන් එකක් අයින් කරන්න බෑ. එතකොටත් ඒ අර පිටිපස්සේ කට්ටිය උද්ඝෝෂණය කරන ඒතර බුද්ධ ඥානanse ඒක ශ්‍රී මුක දේශනාවක් වෙන්න ඕනේ නිසා මේ සෝනදන් බ්‍රාහ්මණය කියපු එකම නැවතත් කතා කරගෙන ඒක ඇත්ත තමයි මේ සීලයයි ප්‍රඥාවයි දෙක තමයි මනුස්ස ජීවිතයකට මේ නාටකන ධර්මයේ දෙපැත්තේ තියෙන වරහන් දෙක වගේ පටන් ගන්න සීලය මේ අවසාන ප්‍රඥාවයි අතර පුදුමාකාර සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒක නිසා බුදුජාණන් වහන්සේත් ඒ සීල පරිදෝතම් පඤ්ඤා පඤ්ඤා පරිදෝතම් සීලං සීලවන්තස්ස පඤ්ඤා පඤ්ඤාවන්තස්ස සීලං සීලවතෝ පඤ්ඤා පඤ්ඤාවතෝ සීලං කියලා ඒ දෙකේ තියෙන වටිනාකම් පෙන්නලා කියනවා. සීල පඤ්ඤා ලෝකයේ අගමඛායති. ලෝකයේ තියෙන අග්‍රම ධර්ම දෙක තමයි සීලය ප්‍රඥා. ඉතින් ඒක නිසා ඒ දෙක තමයි අපිට නාටක කරන්න ඕනේ. අපේ ජීවිතේට සරණක් පිටක් උඩයක් ආවරණයක් වගේ නාටක කරන ධර්මයක් තියෙනවා නම් තියෙන්නේ මේ අපි රකින්න සීලය සහ අපි ලබන ප්‍රඥාව. ඉතින් ඒ දෙක මැද තමයි ඒ සීලවන්තයා ප්‍රඥාවන්තයා සීලවන්තයා පඬිතෙක් වෙනකොට තමයි ඒ සුතය, කල්යාණ මිත්‍ර ආශ්‍රය, ඒ වගේම සූචකී කරුගතිය, සූචකතිය කී කරුගතිය. ඒ වගේම සතුටු ලැබිච්ච ජීවිතේ පිරිච්ච ගතියෙන් ගත කරන හොඳ ආරබ්ධ විදියක් ඇති සතිමත් කෙනෙක් වෙනවා. ඒවට ඔක්කොම අර සීලවන්ත භාවයෙන් ප්‍රඥාවන්ත භාවයට යනකොට අතරමඟ තියෙන පිළිමගේ පරිපේවල් ටික වගේ. ඉතින් ඒ ටික සම්පූර්ණ වුණාම එයාට ඒ පෙරසිට මුල සිට අගටත් අග සිට මුලටත් අනුකූල ප්‍රතිපදාවට ආපස්සට යන කිසිම තැනක සැකයක් නැහැ. ඉතින් එහෙම කෙනෙක් පිළිච්ච කෙනෙක් එහෙම නැත්නම් සරණක් පිටක් ඇති කෙනෙක් කියලා බුදුදහමේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ සාසනේ වැඩ කරන කෙනා මේ සාරිපුත්‍ර ස්වාමීන් අපිට මතක් කරන්නේ යා උත්සාහවන්ත වෙන්න ඕනේ මේ භෞකාර ධර්ම ටික තේරුම් අරගන්න. ඒ වගේම මේ නාටකන ධර්ම ටික තේරුම් අරගෙන ඒක සම්පාදනය කරන අපිට මේ manussත්ත්ව පැටලාවේ ලැබිලා තියෙන එකට. නමුත් මේ නාත කරන ධර්ම පැත්තක තියලා මේ අපිට මේ ලෝකයා පෙන්වන්න හදන දේශපාලනඥයා පෙන්වන්න හදන ආර්ථික විද්‍යාඥයා පෙන්වන්න හදන සමාජ විද්‍යාඥයා පෙන්වන්න හදන ධර්ම කොච්චර දියුණුවත් ඒක අනිත් පැත්තට කියනවා දියුණු වෙන්න දියුණු වෙන්න අනාතයි අපිට. ඒක තමයි අද ලෝකෙ තියෙන මේ අසහනශීලී ගතිය, මානසික ආතතිය මොනම තාලෙකින් නැත කරන්න බෑ. ඒ නිසා ඒ අනාථ කරන ධර්ම දිගේ යනකොට ඒ කිනාට ඊට සාපේක්ෂව මානසික ආතතිය පැමිණීම ඊට සාපේක්ෂව දරතයක් පැටලා පැමිණීම නැවතත් අපිට මේ නාථ කරන ධර්ම සාක්ෂාත් කරන දෙයක් සාතිකල පෙනෙන එක. නමුත් ඒ අසහනේ ඉන්න කෙනෙකුට සහනය පිණිස මේ ධර්ම 10 පෙන්නන මේක බෙහෙත් තුණ්ඩුවක් වෙච්ච තැනක් මම දැකලා නැහැ. කිසිම කෙනෙකුට කවුරුත් කියලා දෙන්නේ නැහැ. ওই තියෙන රෝගෙට බෙහෙත මේකයි කියලා. ඒකට ලියලා දෙන්නේ වෙන බෙහෙත් තුණ්ඩු තමයි. වෙන රෙකමෙන්ඩේෂන් තමයි. ඉතින් ඒක ඒ ලියලා දෙන කෙනාගේ පිස්සුව තමයි ඒකෙන් පෙන්නේ. බෙහෙත් තුණ්ඩු ලියන කෙනාට පිස්සු. අහන කෙනාට වැඩි. ඊට පස්සේ ඒක අනුමත කරුවාට පස්සේ අන්ත પરම්පරාවක් ඇති. ඉතින් එහෙව් ලෝකෙක එහෙම තියෙන ලෝකෙක අපි මේ සුළු පිරිසක් එකතු වෙලා අපි ඒ ගිය ගමනේදී මේ නැවත සලකා බැලීමකට අපි කියන හැරවුම් ලක්ෂයකට ආපු වෙලාවේදී අපි අපේ කාලෙන් ධනේ ශ්‍රමයෙන් කොච්චරක් මේ සීලවන්ත භාවය ආරක්ෂා කරගන්න සූතවන්ත භාවය ආරක්ෂා කරගන්න එතන මේ කල්යාණ මිත්‍යා මුඛය ගන්න අපි මේ ධර්මයේ ඉදිරි පිට ධර්ම ගෞරවයෙන් යුක්තව සුවචපකී කරුව හැසිරෙන්න ඒ වගේම ධර්මකාමීව මේ අපි මේ කියන කරුණු වෙන්න පුළුවන් දේවල්ද මේ වෙන්න පුළුවන් නම් ඇයි මේ මුළු මහ ජනයම 99.99ක්ම මේ අනාථ කරන ධර්ම වලට යන්නේ. ඇයි එහෙමනම් මේ මිනිසුන්ට මේක තේරෙන්නේ නැති කියලා ඒ විදිහට ඡන්ද ප්‍රමාණයෙන් අරගත්තොත් පෙරදුනාට මොලයක් කල්පනා කරන එකට තේරෙනවා මේක බුදුජානනාදී සාක්ෂාත් කරලා ගත්ත දෙයක් සුළු උනක් කමක් නැහැ මේ නාටකන ධර්ම අනුගමනය කරන සුළු පිළිස ජීවිත ප්‍රවෘත්ති මේක ඔප්පු කරලා තියෙනවා. ඒක නිසා බහු ජනතාව ජනයා වැඩි වුණාට අනුගමනය කරනවා විනුවට මේක කරන්න යාළඟ තියෙන්න ඕන ධර්මකාමීත්වයක්. නැත්තම් කාරණාව මතු පිට විනිවිදගෙන මේකේ ඇතුළ බලන්න පුළුවන් නීතාර්ථයක් ගන්න පුළුවන් ශක්තියක් කියන කෙනෙකුට අද යුගයේ විතර මම හිතන්නේ ලස්සන යුගයක් තියෙනවායි කියලා. මේ වැරද්ද කෙරුවොත් මේ තරම් හානි සිද්ධ වෙනවා. හරියට ගියොත් මේ තරම් Tamanට ආනිසංස කියනවායි කියලා. බටහිර ලෝකේ පවා පිළිගන්න පුළුවන් තරමේ පුදුමාකාර සාකිතෝගයක් තියෙනවා. මේ ලෝක ප්‍රවෘත්ති අහගෙන. ඒක අහන්න මොන කම අර පැන්නේ නෙවෙයි. ඇහුවොත් පේනවා. ඒක මුත්තටම පැහැදිලි කරලා පෙන්නනවා. ඒ අපි හිතන අපිට ආර්ථික විශේෂඥ පෙන්වන්න හදන අතමිට කාසිපණ හොඳ හැටි තියෙනවනම් හිටගෙන මන් දිවි ලෝකෙම වන්නම් කියලා පරිස්සමට ලබ්තු ගන්නවනේ. උගන්ලා ඉතින් ගිය කට්ටිය මොකද වෙලා තියෙන්නේ? තන්නේ කර අසරණයි අනාතයි. එහෙම කෙනෙක් එක්ක කතා කරුවොත් පිටපැත්තෙන් නගරය දිහා බලනකොට ඒක නිකන් සුරපුර වාගේ පුරංගනාවන්ගෙන් පුරවැසියන්ගෙන් පිළිලා ලස්සන අලුත් කාර් තියෙනවා. ලස්සන පාරවල් තියෙනවා පිස්සු ඉන්න ටික ඔක්කොම පිස්සක්කට උඩ දාලා තියෙනවා. ලෙඩ ටික ඔක්කොම ඉස්පිතාල වලට දාලා තියෙනවා. නාකි නාකි ගාල් වලට ගාල් කරලා තියෙනවා. ලිංගික දූෂණයට ලක් වෙච්ච කට්ටිය වෙනමම තව ඩේ කෑ සෙන්ටර්ස් වලට දාලා තියෙනවා. නගරේ ඉන්නේ ඔක්කොම ලස්සන සූර්යයචිවි පුරන්නා. ඉතින් මේක දිහා බලපුවාම එදින චා මේක ලෝකයක් ධර්මානිස් කියලා හිතෙන ප්‍රමාණය මේ දිවි ලෝකයක් ඕනේ නැහැ මේක බැලින් නම් ඔක්කොම ඇත්තනේ කතාව. ඒ টොප් එකට සම්පූර්ණ සෙන්ට්‍රල් ප්ලෑනින් වලින් ගිහිල්ලා සෙන්ට්‍රල් ඉලෙක්ට්‍රික් තියෙනවා සෙන්ට්‍රල් හීටින් තියෙනවා වතුර තියෙනවා මොකක්ද අඩු. ඒක එක්ක පොඩ්ඩක් නතර කරලා අහන්න බලන්න ඇතුලේ එන ගහත්ත සෝස් පිට් එකක් ආවා. පුදුමාකාර පිළි වේදිච්ච ගතියක් තියෙනවා. එක්කෙනෙක් ළඟවත් ඒ සාර ධර්ම නැහැ. එක්කෙනෙක් ළඟවත් බයලජ්ජාව නැහැ. එක්කෙනෙක් ළඟවත් මේ ඉන්ද්‍රිය සංවරය ගැන හිතන්නේවත් නැහැ. එක්කෙනෙක්ව සීලය ගැන ඒක නිසා ඒකේ මවාපෑම එහෙම තිබුණාට පොඩ ඇතුළට ගිහිලා බලන්න ධර්මකාමීත්වයක් තියෙනවා. ධර්මයේ පොඩක් තීරුම් ගන්න ගතියක් තියෙනවා. දැන් මේ අපි ඔය කියන වේශ්‍යල්ලිංග අංග සම්පූර්ණ ලෝකෙ තමයි සුතෝතන් රජුගේ මේ සිද්ධාර්ථ කුමාරට මාලා පෙන්වුවේ. හිටියොත් කලකිරෙයි කියලා. ඒ ඇතුළු නුවරට එන්න දුන්නේ නැහැ ලෙඩෙක් මහල්ලෙක් පලකලා පැවිදිනකොට. ඉතින් මේ සිද්ධාර්ථ කුමාරයා හිතුවේම දැක්කේම දුප්පතුන් නැති ලෝකයක්. තාත්තගේ පුදලි. ඉතින් මෙයාට යුවරජු තනතුරු දුන්නාට පස්සේ මෙයාට ලයිසන් එක හම්බුණා. ওই සීමාවෙන් පිට යන්න. ගියේ පළවෙනි දවසේම ගියේ පළවෙනි දවසේම ලෙඩෙක් දැක්කා. ඌව මම ආවේ කෙටි ගව යනවා ඡන්නේ කතා කරලා මොකද්ද කියන්නේ. ඒක ඕක කියන්නේ ලෙඩ වෙනවා. ඒක කාටවත් කතා කරන්නේ. මොකද්ද මේ? මෙහෙමයි එනකොට දුක් වෙනවා. දුර්ල වෙනවා. උඹටත් ওই ටික වෙයි කියලා ඡන්නතින් කියුවා. දැන් මේ සිවිකාවේ ඇතුලේ ඉඳගෙන මේ රතාචාර්ය කෙනෙක් ඉන්න ලස්සන සුදු අසව බැලගෙන යන හතේ ඉන්න කියන කියනවා රතාචාර්ය ඔබතුමත් ඔකෙන් බේරිලා නැහැ ලෙඩේ මලකඳක් පැවිද්දෙක්. වයසට ගිය කෙනෙක්. දකින්න දකින්න වෙලාවේ මෙයා දැක්ක මේ අලුත්ම දෙයක් ඒ නිසා අලුතෙන්ම දැක්කේ දකින්නකොටම පුදුමාකාර වෙනසක් ඇති වුණා මේ දකින්න දෙයට හිත ඇදලා ගියා. අපි කියන එකට පෙර නිමිති උනායි කියලා. නිමිත්තක් උනා නිමිත්ත වෙන්න හේතුව ඒ තාක්කල් මේ නගරේ හදලා තිබ්බේ ওই කට්ටියන් අයින් කළා. මොකද අර ඉපදෙනකොටම කිව්වා ඒ අසිත තාපසයා මෙයා ගිහිගේ කලකිරලා බුදු වුණොත් සම්මා සම්බුදු වෙනවා. ඇතුලේ හිටියොත් සක්විති රජ වෙනවා. ඒ තාත්තට ඕනේ අපේ પરම්පරාවේ කෙනෙක් සක්විති රජ වෙනවා පෙන්නන්න. ඒක නිසා මේ ලෙඩෙක් මාළික් මලකටක් නැති ලෝකයක් හැදුවා. ඉතින් ඒක තමයි මේ දෙයයන් ආශිමාවක ලෝකේ පිස්සු ඉන්න බෑනේ. ඒසම් පිස්සු ඉන්න ඕන පිස්සක් කොටුයි. ඒකට මේ දේව ගැටියෝ ගිහිල්ලා ඒකට උදව් කරලා ඉන්න ඕන පිස්සක් කොටු ටික එකට දාන්න. ලෙඩු ඉන්න බෑ ලෙඩු හිටියොත් එළියේ ගෙදරින කටේවත් නඩු. ඌ අනිවාර්යයෙන්ම ස්පිතාලෙට ගිහලා ලෙඩ් මහලු කට්ටිය ඒ ගාල් කරන්න වෙනම තරක් තියෙනවා. ඒ දේ හදලා මේ නගරේ හදලා තිනවා බලනකොට අපි කොච්චර ආසාවෙන් ඉන්නේ අපි මේ කුංචි ශ්‍රී ලංකාවත් මේ මට්ටමට ගන්න. අයියෝ කවදද අපිට පුළුවන් එන්නේ මේ වගේ සම්පූර්ණ සෙන්ට්‍රල් ප්ලෑන් නගරයක් හදලා ගත කරන්න තමයි යන්නේ. එතකොට ඒකේ තියෙන අනාථ භාවයත් මේ බුදුචානන්සේ පෙන්වන්න දෙන ගුණේ මොන පුද්ගලිකී චරිතය තුළ තියෙන සාරවත් භාවයත් සනාත භාවයත් කියන එක අද ජනමාධ්‍යයෙන් තන්නේ කර ඈඩ් කරලා පෙන්නලා තියෙනවා. මවල පෙන්නන්නේම අර තියෙන තාක්ෂණයයි අර තියෙන මවම් කත්ත ලෝකයයි මේක තියෙනවා නම් ආයෙත් ආව වෙනක් අදෝන කරා. ඉතින් අපි අර ලංකාවේ ඉන්න ආමුනේ මේ ආමුරන්ට හරි අමාරුයි ඔය සීල රකින්න යාමසෝ. සල්ලි වනික පාවිච්චි කරනවා. ලොකු ආමුරන් එහෙම ලොකු පුතන හොඳට ආශ්‍රය කරනවා. ඉතින් ශාන්ති කියනවා මේ ස්වාමීන් වහන්සේ සංස්ථාවේ කියන මම ඉංග්‍රීසි හරි භාවිතා කරනවා කරන්න බෑ හාමුදුරනේ. ඒ නිසා මේ පිළිකාර වලට ගිහලා හැහෙන්න ඩොක්කෝ. මහරගම ගිහලා කට්ටිය අත ගැසෙන උදව් කරනවා. ඒකනේ කියනවා මම මේ මේ මොනවාක්වත් වෙන ප්‍රාර්ථනා නැහැ. මේ වින් සත්‍ය නම් මට ලබන ආත්මේ ජපන් අම්මා කෙනෙක්ගේ බඩේ උපදින්න ලැබේවා. ඉවරයි. එතකොට මට ඔක්කොම හම්බ වෙනවා. වීසා ඕනෙත් නැහැ. ගෙලින්ම ජපානට ගියාම ඔක්කොම ටික හම්බ වෙනවා. ප්‍රසිද්ධියේම කියනවා. මම මේ කරන සියලු පින් නිසා මට ඔගේ දියුණු රටක ඉපදෙන්න හම්බුනා නම් ආයෙ මොකද්ද? පීයේ පීයා හදන්න ඕනකම කොස් නැහැ කෙලින්ම ස්කෝලර්ෂිප් එකක් ගන්නවා. ඒ තරමටම මේ සංඝයා වෙලා පෙන්වන ආදර්ශය ආගමික නායකයන් වෙලා පෙන්වන ආදර්ශය දිහා බැලුවොත් අපි කොට ගන්න බැරි වසංගතයක් හදාගන්න. එහෙම නැත්නම් කුෂ්ඨ රෝගයක් හදාගන්න තියෙනවා. මේ කුෂ්ඨ රෝගේ තියෙනවා කහනකොට නිකන් ජොලි ගැටියක් කසාන කියලා. ඉතින් ඒක කහනකොට හරි ජොලි. කියාගෙන මේක තද කරගෙන තද කරගෙන ඉන්න විතර හොදි ගලනවා. හැබැයි කසාන නිසා කසනකොට ජොලියක් තියෙනවා. ඉතින් අද මේ ලෝකෙ දිහා බලනකොට මේ නාටක කරන සහ බහුකාර ධර්ම පැත්තක තියෙද්දි කොහෙද කහන්නේ? කොහෙද කහන්නේ? ඒයන් බලනකොට පසුගිය අවුරුදු 40ත් එක බලනකොට දැන් ටික ටික ටික ටික මිනිස්සුන්ට තේරෙනවා. ඔය බහුසුත භාවයේ බහුභණ්ඩික භාවය සුඛෝපභෝගී භාවය එහෙම නැත්නම් මේ පරිසර දූෂණය එන්නතාම කරන්නේ. ලෝකේ යම් ප්‍රදේශයක් අරස වෙනකන් ওই විනාශ කරන જાතිය විනාශ කරන්න පුළුවන්. නමුත් ඒ විනාශ කරන જાතිය වැඩි වෙලා අරස කරන જાතිය අඩු වෙනකොට මේ ලෝකෙට මේක දාන්න බෑ. මේ කාලගුණ විශේෂ විපිරියාස ළමයින්ට විකෘති নানা ප්‍රකාර දේවල් එනවා. ඉතින් ඔක්කොමලා බීතිකාව කියන්නේ. කොහොම කරුවත් මේක අපි ගවන්න එපා අපි ඔක්කොම බෙදා ගන්න එපා කියලා. නමුත් පැහැදිලිවම කියන්න පුළුවන් මේ සීලය ප්‍රඥාවයි කියන කෙනාට ඔය එකකින්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක තමයි ධර්ම ආරක්ෂාව කියන්නේ. ඒක තමයි ධර්ම කාමෝ කියන එකකින් වෙන්නට තියෙන ලෝකේ කොච්චර විපිරියාද දීප්පා. මේ සීලයක් රැකගෙන ප්‍රඥාවක් ඇති කරගන්න කෙනාට ධර්ම ලැබෙන ආරක්ෂාව මොනම හේතුවක් නිසාවත් අභියෝග කරන්න බෑ. ඉතින් ඒක නිසා කෙනෙකුට එන වගකීමක් මේ ලෝකයා පෙන්වන්න හදන විශාල මේ පෙනුම එහෙම නැත්නම් දර්ශනය දිහා බලලා ඔක පොඩ්ඩක් විනිවිදලා බලන්න. බැලුවට පස්සේ ඔය අපි යන්න හදන තැන තියෙන මානසික අසහනය අනුව සලකා බලනකොට ඕක දිගේ ඔච්චර නටාගෙන උඩ පැනගෙන යන්න ඕනේද? ඒ වෙනුවට තමයි බයලජ්ජාවක් ඇති. ඉන්ද්‍රිය සංවරයක් ඇති. සීලයක් ඇති කෙනෙක් බවට පත් වෙනවද කියලා බැලුවොත් කිසි කෙනෙකුට තව කෙනෙකුට මේක කියන්න බෑ මොකද එයාගේ මානසික මානසික මානසික මානව අයිතිවාරය එයාට කියනවා අත ඕන දෙයක් කරන්න පුළුවන්. නමුත් මේ බුදු කෙනෙකුට මේක කියන්න පුළුවන්. සාරිපුත්‍ර සාන්තිට මේක ඉස්මතු කරලා පෙන්නන්න පුළුවන්. මේක නැවත නැවත කියන්න මිනිස්සුන්ට ඇහෙන්න සලසන්න කොහිද යන්නේ මේ? කොයි මේකේ තියෙන ඔය බෞද්ධ ප්‍රතිපදාව ආකල්ප ටික කෝ? ඕගොල්ලෝ ඕගොල්ලෝගේ දරුවෝ කොහට යොමු කරවන්නේ? ඕගොල්ලන්ගේ දෙමාපියෝ මොනවද ඕගොල්ලන්ට උගන්ලා දෙන්නේ? මේ රජයක් මොකද කරන්නේ? මේ තේරම බලනකොට හිතනවා මේක ඉවතක් ඉවරයක් කරන්න බැරි තරණක් වෙයි ඔය යනාතේ අඬලින්ද කියලා. එහෙමම දෙයක්වත් නැහැ. මේක තියෙනවා පැහැදිලිව මේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය කියන තැනට ළඟා වෙන්න බැරි දෙයක් නෙවෙයි. මේ පෙන්නන මේ ප්‍රඥාවේ ලංසුව පෙන්වන්නේ පඤ්ඤා හෝති උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ හෝති. එතකොට මේ යමක් හටගත්තොත් ඒක නැති වෙනවා. උදය කියලා කියන්නේ ඉර නැගිනවා. අත්තගම කියලා කියන්නේ ඉර බහිනවට. නැක්කොත් ඉර බහිනවා. ඒ වගේ මේ ලෝකේ තියෙන හැම ධර්මතාවයක්ම ඇති වෙන සහ ස්වභාවික ඇත්තේ වේ නම් නැති වෙන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේක පිළිබඳව ලෝකයාට දර්ශනයක් වශයෙන් එහෙම නැත්නම් පොතේ කාරණා වශයෙන් පිළිගන්න අකපැත්තක් නැහැ පිළිගන්නවා. නමුත් ලෝකයා අනිවාර්යයෙන් මේ උදේ පැත්තට විතරම නෙමෙයි සීලම සැලසුම් හදන්නේ. හටගන්න පැත්තට, සමුදේ පැත්තට මේ ලෝකේ තියෙන සියලුම සැලසුම් අත්ංගමේ පැත්තට නිරෝධයේ පැත්තට කිසිම සැලසුමක් ඕනේ ඒක ධර්මයේ සැලසුම. ඒක කොච්චර ස්වභාවිකද කියනවනේ ඒක දිහා බලන්නත් බයයි. මරණය දිහා බලන්න බයයි. ඊට බයින දිහා බලන්න බයයි. මොනවා හරි නැතිලා යන දිහා බලනකොට අපි කාමංගල්‍යයක් කියලා දාලා ඒක පැත්තකට දාලා කියනවා ඒකට කවුරු සැලසුම් හදන්නේ ඒක ධර්මානුකූලව සිද්ධ වෙනවා. හැබැයි අපි හටගන්න දේවල් නැකත් බල බල අපේ පොරොන්දම් බල බල සැලසුම් අදාදා කරනවා ඒ නිසා මුළු මානවයම මේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය කියන එකට උද්‍ය සහ අත්තගම කියන එක සමාන දාලා මූල ධර්ම වශයෙන් පිළිගත්තට දවස පුරාම ජීවිතේ පුරාම කරන්නේ හට ගැනීම විශේෂයි සමුදේ විශේෂයි සැලසුම් හදලා ඒ කියන්නේ අත්තගමේට ද්වේෂයක් තියෙනවා ඒ තරමටම සමුදේට හදනවා මේ හතර එකම සමුදයක්වත් බලාපොරොත්තු ඉෂ්ට කරලා නෙවෙයි විනාශ වෙන්නේ. හැමදේම බලාපොරොත්තු සුඛ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ විද්‍යාව තාක්ෂණිය ආවට පස්සේ ඉතින් ඒගොල්ලෝ හිතුවේ පැහැදිලිවම දැන් මේ ගුරුත්වාකර්ෂණය තේරුම් ගත්තට පස්සේ ලෝකේ හෑන්ඩ්බුක් එක හම්බුණා. අපිට හන්දට යන්න පුළුවන්, අකාර ලෝකෙට යන්න පුළුවන්. අපි දුර ගමනක් ගියා. එහෙම නැත්නම් විදුලිය හොයාගත්තට පස්සේ පුදුමාකාර හදාන ගියා. එතකොට ඒ කාර්මික විප්ලවයේ මුල් කාලේ ඒ දේවල් කෙරුවේ අද වාගේ සැකසංක ඇතුව නෙමෙයි. 100%ක්ම මේක තමයි හරි කියලා හිතා. ඒක කොච්චර මේකේ දේශපාලන ශක්තියක් තිබුණාද කියනවනම් ਸਰබලධාරී දෙවියෝ ප්‍රතික්ෂේප වුණා. විද්‍යාව ආපු නිසා විද්‍යාඥයාට කරන්න පුළුවන් කෙරුවාව නිසා එයා ਸਰබලධාරී දෙවියන් ආශ්‍රේ ප්‍රතික්ෂේප කරා. ඒක නිසා බෞද්ධයන් වශයෙන් අර සම්ප්‍රදාය දෙයියුල්ලා නැති අපි විද්‍යාවට හරි සතුටුමා. විද්‍යාවට පස්සේ ඒකෙන් පෙන්නන්නේ නැහැ මේ අපිට පේන්නේ නැති දෙයක් තියෙන අපිට කරන්න පුළුවන්. මේ දේ කෙරුවොත් මේ දේ ලැබෙයි. ඒක නිසා හේතුඵල ධර්මයක් හෝ දෙයියන් නෙමෙයිමක් නෙමෙයි තියෙන්නේ මට කරන්න පුළුවන් කියලා. නමුත් මේ වෙනකොට පේන්න තියෙනවා අපි විද්‍යාව පැත්ත ගත්තොත් විද්‍යාව විසින් විද්‍යාව විසින් විද්‍යාව විසින් විද්‍යාව ප්‍රතික්ෂේප කළා. හැම වෙලාවෙම විද්‍යාව කරන්නේ මේකෙක් කල් තිබුණේ ඒවා ප්‍රතික්ෂේප කරනවා. එක මාදායක්වත් ඉන්නේ විද්‍යානුකූල නිෂ්පාදනයක්. ඒක ඊගාවට යන પરම්පරාව ප්‍රතික්ෂේප කරනවා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම විද්‍යාව කියන ආයුධයේ මේ දෙයනාංශයට විරුද්ධව තියෙන ධර්ම වලට ගහන්න අන්තිමට බුද්ධ ධර්මයක් වදින්නේ. ඒ මොකද මේ විද්‍යාව හරහා දෙන මේ සුඛෝපභෝගීත්වය බෞද්ධයත් කාලයි. බෞද්ධයාට පස්සේ බෞද්ධයාට නාත කරන ධර්ම පැත්තකට දාලා අනාථ කරන ධර්මයකට බෞද්ධයක් කියනවා කියනවා. ඒතර බෞද්ධයන්ට ගැළවිලක් නැහැ. ඒක නිසා මෑතකදී දෙතුන් දෙනෙක්ම ලියලා තිබුණා. මේ විද්‍යාව කියන දෙවැත්තක පෙන ආයුධේ පාවිච්චිට ගන්න එපා කාටවත් ගන්න. ඕක අපිට කැපෙනවා. මේ ඒක පාවිච්චි කරන අපිත් දන්නේ නැහැ. අනාථ කරන ධර්ම. අපිත් දන්නේ අනාථ කරන ධර්ම. ඒකල මේ විද්‍යාවේ හම්බෙලා තියෙන ඔය කසාන සුදිය කහනකොට එන ජොලිය තාම අපේ බුද්ධ විඳින්න ඉන්නේ. අපිට තාම ඒක ඉවර කරගන්න හම්බුනේ නැහැ. ඉතින් අන්න ඒ වාගේ බොහොම මේ අමාරු තැනක ඉඳද්දී කාට හරි මේ නාටකන ධර්ම පිළිබඳව අව탁සේරුවක් කරනවා නම් කරන්න වෙන්නේ ඒකේ පින්නන මේ පඤ්ඤවා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ කියන එක මේ ජීවිතේ ළඟා කරගන්න බැරි නම් මේක හනමිටි යුගයක් විතරයි. ප්‍රත්‍යක්ෂ කරන්න බැරි නම් මේක සම්පූර්ණ නිකන් ගොතපු කතාවක් වෙනවා. මේක නිකම්ම නිකන් මායාවක් ගෝඩ ධර්මයක් වෙනවා. ඒ නිසා 1956 ඉස්සෙල්ලා මෙතන ඉන්න ඒ ඉස්සෙල්ලා ඉපදිච්ච කට්ටිය ඒගොල්ලෝ දන්නවා කවදාකවත් මෙහෙම දෙයකට යන්න බෑ කියන එක පැහැදිලිවම ජනමතයක් කියලා තියෙනවා. භාවනා කරන්නත් බෑ භාවනා කළ කවදාකවත් මෙහෙම දෙයක් ලබන්න බෑ. ඒ නිසා ඒ වෙනකොට අපි හිතුවේ දැන් බුද්ධ ධර්ම ඉවරයි. නැත්තම් බුද්ධ ධර්ම ඇති 2500 ඉවරයි. දැන් ඉතින් මේක ඉතින් බක්කොලොත් වෙන එක තමයි. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේට එතකොට අවුරුදු 55යි. උන්වහන්සේ එතකොට ඒ මේ මහතකර ධර්ම વિશે එහෙම නැත්නම් අපි කියන මේ බහුකාර්ය ධර්ම વિશે ගොඩාක් කාලේ ගත කරපු කෙනෙකුට පෙනෙන්න දැක්කා දකින්න හම්බුණා මේ බුද්ධ ජයන්තියට මහ විශාල රට ගෝසන පවත්තද්දී සුළු පිරිසක් අර විපස්සනා භාවනා ක්‍රමේ ලංකාවට ගෙන්නලා ඒක උගන්වන්න බලන්න ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ අනවශ්‍ය කරන මේ සෝබන වැඩවලට විශාල පිරිසක් නැතදී අවශ්‍ය කරන මේ දේ කරන්න සුළු පිරිසක් ආවා. අන්නේ සුළු පිරිසත් එක්ක ගියාට පස්සේ පේන පටන් අරගත්තා. මෙතෙක්කල් ලංකාවේ තිබුණ නියම් මතයක්. බණ භාවනාව කෙනෙක් කරන්න බෑ. තියෙන්නේ දාන සීල දෙක විතරයි. භාවනා නැහැ. කරන්න බෑ. ඒ දෙක අසාධ්‍යයි මැරිලා. ඔක්සිජන් දුන්නත්, සේලයින් දුන්නත්, ආර්ටිෆිෂල් රෙස්පිරේෂන් තුනක් ගන්න බෑ මැරලා මේ ටික විතරයි කරන්න පුළුවන් කියලා තිබුණ යුගයේ කොහින්දෝ ආව පණිවිඩයක් කරන්න පුළුවන් කියලා හැබැයි කරලා නැහැ කරන්න පුළුවන් කියලා ඉති ලෝක සාංශලම බැහැගෙන ඒක සම්පූර්ණ හදාරලා ජීවිත පරිත්‍යාගයෙන් කරලා බලලා යාන්තමට මේ භාවනාව හරියනවා කියනකොට පුදුම සතුටක් ඇති කරගත්තා බෞද්ධයා විසින්ම මිනිබිටිට එන ගහලා තිබ්බේ ලංකාව තමයි අන්තිම රහතන් වහන්සේ කියලා මල්ලිදේව මහරහතන් වහන්සේට ඊට පන්තරටත් වඳින එකම අමන જાතිය. ලෝකේ අන්තිම රහතන් වහන්සේට වඳින එකම අමන જાතිය බෞද්ධය විතරයි. ඒ කියන්නේ දැන් ඊට පස්සේ රහතන් වහන්සේලා නැහැ එන්නේ වෙන්නේ තැන ගහලා ඉවරයි. එහෙව් එකේ කුරුමින් ඇවිල්ලා භාවනාව මේ කියන තැනකට යන්න පුළුවන් වෙනකොට අපේ ලොකු සාමිනාස් ඇතුල්ටි සතුට කියලා නිම කරගන්න බෑ. ණයට හම්බුණා. වෙන රටකින් ආවත් අත්දකින්න පුළුවන් කියන්නේ ඒක හරියට මේ බටහිර මේ විද්‍යාව ලංකාවට ඇවිල්ලා විද්‍යාව හදාගෙන උගන්වන්නට යනකොට ඒ දවස්වල විද්‍යාඥයෝ වලිගෙන්නේ හිටියේ උඩ පැනගෙන හිටියේ අපි මේ අපේ අලුත් ජාතියට අපි විද්‍යාව හදාලා දෙන්න හදනවා කිය. ඕකත් හිතනවා කිට්ටු වගේ තමයි. ලොකු සංස්ලා මේක දැනගෙන උතුම් විදිහට ඒ සඳහා ජීවිත පරිත්‍යාගයෙන් මේ කටයුතු කරන්න යනකොට වැඩි දේවල් එපා අඩු ගානේ අඩු ගානේ අරමුණට හිත දැම්මට පස්සේ ඒ අරමුණට ඇතිවීමක් සහ නැතිවීමක් තියෙනවා කියන එක දැක් ගන්න පුළුවන්. ඉස්සෙල්ලා අපි අරමුණ අල්ලා ගන්න ඕනේ. ඒතර අපි තේරුම් ගන්න ඕනේ අරමුණ අල්ලන්නේ මැද. මේ මැද අල්ලගත් අරමුණෙහි මේ ඇති වෙන පැත්ත සහ නැති වෙන පැත්ත වසංගලා තමයි මේ ගේමේ යන්නේ. කියන්නේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව වහලා ගහන්නේ සංතාරේ. මාරේ හදලා තියෙන්නේ එහෙම. මේ මැද පේන කැලලක් තියෙන අපි ආශ්‍රව ප්‍රසවාසය ගත්තත් මොන දේ ගත්තත් මැද පේන කැලලට බොහොම හිමීට වෙනස්කම් වගේක් වෙනවා. නමුත් ඊට ඉස්සරලා හට ගන්න පැත්තේ වෙනස් වීම ඉතාමත්ම යොසුලුයි. given වෙලාවෙත් වෙනස් වීම ඉතාමත්ම යොසුලුයි. ඒක අපේ ඉදරන්න අවුල්ලන්න බැහැ. අපේ ඉදරන් ඒකට තියුණු නෑ වාගේ. අපේ ඉදරන් ඒකට ප්‍රනීත වෙලා නෑ වාගේ. ඒ නිසා අපි කොහොම හරි මේ වැඩේට පැහැගන්න අරමුණකට හිත දාන්න. ඒ අරමුණත් ಜಾති දෙකක් තියෙනවා. සම්මුත අරමුණ තියෙනවා පරමාර්ථ වශයෙන් තමයි අත්දකින්න පුළුවන් අරමුණ තියෙනවා. අර වගේ සම්මුති අරමුණට හිත දාන භාවනාවට සමත භාවනාව කියලා කියනවා. Tamanට මතකින්න පුළුවන් භාවනාවට හිත දානවට කියන විපස්සනා භාවනාව කියනවා. ඉතින් ඔය බුරුම ක්‍රමයේ ඉන්නේ ඉස්සල්ලා ලොකු ස්වාමීන් වහන්සේ තිබුණු පුස්කොළ පොත් සේරම සුද්ධ කරලා තියෙනවා. සුද්ධ කරලා බලලා තිනවා මොකක් හරි භාවනා ක්‍රමයක් අපිට දේශීය අනන්‍යතාවකේ තියෙනවා. ශිප්ටි බිලා තියෙන පුස්කොළ පොත් ඔක්කොම සූත්‍ර කර කර බලලා තියෙනවා තිබිලා නැහැ. තිබුණත් තිබුණේ ওই සමත භාවනාට අදාළ පොඩි පොඩි කැලේ තිබිලා තියෙනවා. මහන්සිල වැඩ කරපු අයත් ඉඳලා තියෙනවා. නමුත් එච්චරම සාක්ෂාත් කරලා තිබුණේ දැන් ඒ විනෝඩි හිත තැමිය යුත්තේ අත්දකින්න පුළුවන් ඇතුළත අරමුණක් කියන එක ඒ කාලයට විශාල විප්ලවයක්. ඒ වෙනකොට බුද්ධානුස්සතියට හිත දාලා තිබ්බා. මෛත්‍රීට දාලා තිබුණා මරණානුසතියට දාලා තිබුණා අසුබෙට දාලා ඔක්කොම සම්මුතිය ආරම්භ. ඒවා නිකන් කොන්සෙප්ට්ස්. මේකදී දැන් කිව්වට පස්සේ මේ දෙහිත දැමී යුත්තේ භාවනාවට ගත යුත්තේ විතක්කේ යොමු කළ යුත්තේ මේ ඇතුළත එකට කියලා ලංකාවේ ඉඳපු සම්ප්‍රදාන වල බුද්ධ ආකාරය සේර පැන්න මේකට. මේ අමුතු එකක් වෙන ගන්න හදලා මේකට අපි දන්නේ බුද්ධ ආගම මෙන්න අපි ළඟ බුද්ධ ආගම තියෙන ඔන්න බබෝ වැඩි වැඩ කියලා පුදුම විදියට මේ මහතික්‍රමයට දොස් කිව්වා. ඒව දැන් පළ වෙලා තියෙනවා ජාත්‍යන්තර පොත්වල මේ මේව ඔක්කොම පිස්සුවක් දෙන වැඩ. ඕක කරන්න බෑ. අපි තමයි දන්නේ. අපි දන්නේ මේ ටික තමයි. ඒිට එහෙම මොකුත් අහන්න බෑ කියලා. නමුත් අර මේ මහතික්‍රමයේ ගැටෙන තාවෝ මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාවේ තියෙන ගැටින් දා ඔය කවුරුත් කෑ ගැහුවද ගණන් ගන්න නැතුව දිගට කියන්නේ. ඒක හරියට කියනවා නම් මේ Tamanට ලයිසන් තියෙනවා නම් වාහනේ ලයිසන් තියෙනවා නම් දෙපැත්තේ ඉන්න බල්ල බිරුවට ගණන් ගන්න එපා කියලා ත්‍රී වීලර් එක පිටිපස්සේ ලියලා තියෙනවා. අපේ ලයිසන්ස් තියෙනවා වාහනේ ලයිසන්ස් තියෙනවා බල්ල බිරුවට ඔබ ගණන් ගන්න එපා බලන්න. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේලාම බල්ල බිරුවට ගණන් ගන්නෑ. ඒ දවස්වල පුදුම විදියට දොස් කියලා තියෙනවා මේ උද්‍යත්ත ගාමී පඤ්ඤා තියා මේ වගේ විපස්සනා භාවනාවක් කරන්නත් බෑ මේ කාලේ. කරලා කරලා කරලා කරලා කරලා කොයි වෙලාවක හරි කාට හරි පුළුවන් වුණා නම් මේ Taman ජීවත් වෙන එකට සාපේක්ෂව හුස්මට ඒ නැත්නම් මේ බිම්බීම හැක්කීම නැත්නම් මේ සක්මනකට හිත දාගන්න ඒ දැමීමම ඒත්‍යන්සි 50 කන වල තිබුණේ කිය පාඩ විප්ලවයක් විප්ලවක ජයග්‍රහණය. අද ටිකක් ඒක සාමාන්‍ය ජනක මේකට ඇවිල්ලා තියෙනවා. මේකට හිත දැම්මට පස්සේ තාම මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥා පැත්තට ගිහිල්ලා නැහැ. තාම තියෙන්නේ අභ්‍යන්තරගත අරමුණකට පරමාර්ථ අරමුණකට විපස්සනා අරමුණකට හිත දාන්න ඕනේ සම්මුති අරමුණකට වගේම විපස්සනාට යන්න ඕන. අන්නේ දැම්මොත් හරියනවා කියන කාරණාව උස්ම දෙක තුනක් එක දිගට බලන්න පුළුවන් කියන කාරණාව එච්චරම අමාරු දෙයක් නෙවෙයි කියන එක ඔය අවුරුදු 30 40 පේන පටන් ඒ පේන පටන් ගන්නතර පස්සේ මේකට ප්‍රඥාව දාන්න මේ භාවනාවට ආනපානෙට ඉල්ලීම හැකිලීමට සක්මණ ප්‍රඥාව දෙවියන් සඳහා ඔය සත්‍ය විසුද්ධි ක්‍රමයේ තියෙන විදිහට ඉස්සල්ලාම අරමුණයි මෙනෙහි කරන හිතයි කියන එක. මගේ මෙනෙහි කරන හිත තියෙනවා මම ඒකට හුස්ම යොදලා දැන් එනකොට ආශ්වාසයක් එනකොට ආශ්වාසය කියලා මෙනෙහි කරනවා. ඒක ආශ්වාසයේ වායෝ පොට්ටප ධාතු රූප කොටස. ඒක මම නම් කරනවා විතක්කේට නම් කරනවා ආශ්වාසය කියලා. එතකොට ඒක නාම කොටස. එතකොට මේ මතුවෙන මතුවෙන ආස්වාසය ප්‍රසවාසය නියෝගී නාම රූප දෙක හැර වෙන මොනවාක්වත් නැති වෙන විදිහට ආස්වාසය ආස්වාසය කියලා මෙනෙහි කරන ප්‍රසවාසය ප්‍රසවාසය කියලා මෙනෙහි කරන ආය ආස්වාසය ආස්වාසය කියලා මෙනෙහි කරන ප්‍රසවාසය ප්‍රසවාසය මෙනෙහි කරන මෙන්න මේකෙන් පිළිලා මේ දෙකෙන් විතරක් පිළිලා චිත්තක්ෂණ කීයක් කියන්නේ වෙන මොකක්වත් නැහැ ඒ කියන්නේ මේ බාහිර ලෝකෙ මොකුත් නැතුව ආස්වාදේ ප්‍රසවාසී ආස්වාද ප්‍රසවාස ආස්වාද ප්‍රසවාස දෙන්නක මේ වම මේ දකුණ මේ වම මේ දකුණ පියවර කීයක් උස්මරලි කීයක් බලන්න පුළුවන්ද කියන එක තමයි සරල වශයෙන් නාම රූප පරිච්ඡේද ඥාන කියලා කියන්නේ. මේ ලෝකයේ තියෙන පටලවිලි නෙවෙයි තමන් ගත්ත අරමුණේ එනේන අරමුණ මෙනෙහි කරන්න පුළුවන් නම් අරමුණ මේකයි මෙනෙහි කරන්නේ මේකයි කියනවනම් අරමුණ රූපේ මෙනෙහි කිරීම නාමය. මෙන්න මේක ඥානයක් වශයෙන් එනේන දේ මෙනෙහි කරන්න පුළුවන් කියන ඥානයක් වශයෙන් ඔය සත්‍ය විසුද්ධිය මුලටම පටන් ගන්නවා. මේක විපස්සනාට ඇවිල්ලා නැහැ තාම. මේක මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට යාට යෝගාවචරයට උපදේශ ලැබිලා යාට විශ්වාසයක් පහළ වුණොත් මත්නම් දැන් ඉස්සර වගේ නෙවෙයි උස්සරලි 7-8ක්. ඉන්දි මේකේ වාර 7-8ක්. සක්මණේ පියවර 7-8ක් එක දිගට එනේන දේ මෙනෙහි කරගෙන යන්න පුළුවන් කියලා ඒකයේ තමන් දියත් කළ බවට වැඩි පටන් ගන්න බවට සුබ ලක්ෂණයක් ඒ නිසා කමඨාන් සුද්ධ කරන කියලා දෙන දැන් හොඳයි ඕක තමයි මේ සතිය පිටවනවා කියලා කියන්නේ ඕක තමයි සතිය ගුණ ප්‍රමාණාත්මය දැන් ඕක බලන ගමන් දැනගන්න ඔය පේන්නේ ආස්වාසේ හටගෙන ගොරෝසු වෙච්ච එකක් ප්‍රසවාසී කියලා පේන්නේ හටගෙන ගොරෝසු වෙච්ච එකක් අර ගත්ත එකලසෙම අර නාම රූප පරිච්ඡේඥානෙම තියාගෙන මේ හටගන්න ඉස්සෙල්ලා මතුවේගෙන එන ආස්වාදයට හිත දාන්න බලන්න. මතුවේගෙන එන ප්‍රසවාසයට හිත දාන්න බලන්න. ඒක නැත්නම් මේ ආස්වාසය සහ ප්‍රසවාසය උදේ පැත්තට හිත දාන්න. හටගන්න පැත්තට. සමුදේ පැත්තට හිත දාන්න. ඉතින් මේ කාර්ය යන්තම් ආනාපානී සතිය පිටව ගන්න වෙච්ච යෝගාවචරණ පරමතල අභියෝගයක් බාරපත් වෙනවා. හරියට මේ බයිසිකල් එකක් යන්තම් පදිච්ච පුරුදු වෙච්ච කෙනෙකුට කියනවා ඒක අතක් අතහැරලා තනියට විතර ගෙනියන්න කියලා. හැන්ඩල් එකේ දත් දෙකකින් අල්ලන්න එපා. එක අතකින්. ආධුනිකයට අමාරුයි. නමුත් කරගෙන කරගෙන යනකොට ඔක පුළුවන් වෙනවා. ඉතින් එතෙන්ද යන්න පුළුවන් නම් නාම රූප පච්චේ ඥානල පච්චේ පරිකා ඥානෙට කියන්නේ හේතුවත් සහිතව අරමුණු බලන්න. ඉතින් මේක මේ භෞතික විද්‍යාව උගන්වනවා. පිටත පේන එක බලන්න එපා. පිටත පේන එක පමාවක්. මේ පමාව වෙන්නේ ඉස්සල ස්වරූපේ මොකද්ද කියලා බලන්න. මතු වෙනකොට අපි දකින්නේ මේ විචාරණ මොරන් ඉස්සලා කොහොමද මේකෙන්නේ කියලා බලන්න කියලා. ඉතින් එතකොට මේ යෝගාවචරයට යම් කිසි දෙයක හේතුව දැකීමේ හේතුව බැලීමේ හේතුව ප්‍රත්‍යක්ෂ කිරීමේ මොකද්ද ඡායාවක් වෙන්නේ. එහෙම නැත්නම් මේ මවාපාන දෙයට යට මොකාටද මේ ඉන්න හදන්නේ? කෙල් ගහ ගන්න දෙන්න හදන්නේ, පොල් ගහ ගන්න දෙන්න හදන්නේ කියලා මූල කර්මස්ථානයේ සාපේක්ෂව පේනවා. හටගත් අරමුණක් හට ගනිමින් තියෙන අරමුණක් අතර ස්වභාව ලක්ෂණ ගොඩාක් වෙනස්. මේ දෙක දැක්කට පස්සේ මේ යෝගාවචරය තව දුරටත් යෝගාචරය තව දුරටත් මේ සතියම මේ සමාධියම මේ වීර්යම යොද යොදා යොද යොදා බැලුව අරමුණක් පේනවා අරමුණ එන්නේ ඉස්සෙල්ලා මොන වගේ තැනකින්ද මෙයා ඉන්නේ කියලා අපි මේ මහවැලි ගඟ පෙන්නනවා පෙන්නලා කියන මේ හොලිගඟ පටන් ගන්නෙ කොතනද කියලා බලන්න මේ පුංචි දී පාරකින් පටන් ගන්න. ඒක මේ මාවලිගඟේ මුලද කියන්නත් බෑ. ඒ වගේ ලක්ෂයක් කියන පුංචි පුංචි දියවැල්. කොයි එකට මාවලිගඟේ මුල කියන්නේ? අපිට කියනවා මේක තින්නේ නල්ල දන්නේ කියලා. නල්ල දන්නේ කියනකොට පල්ලයට උමාවෙන් ඇවිල්ලා වැටෙනවතර මාවලිගඟට වැඩි වත්. ඒකට උමාවේ මුල අන්තිම පන්නරු වෙනවා ගඟ කියලා මෙහෙම වෙන්නවාට මුල හොයන්න ගිය දවසේ අපි හිතේ තරම් ලීසි අපි සිද්ධියන් ඉන්න කාලේ ඉන්දියා මේ නැදන සුදේශකට අමාත්‍යන්ත ලේකම් හරි කවුරු හරි අලුතෙන් මේ දායක දේවීට පරිපාලන දේවීට බඳව ගන්න වෙලාවේදී එකටින් අහලා දෙනවා මහලි වගේ දිගන. ඒකෝට යා යුනිවර්සිටි පාස් වෙලා සීස් පාස් වෙලා කියලා දන්නේ. දෙතුන් දිනකින් ගවට පස්සේ බෑ පහුවෙන්ද මෙයා පත්තරේ කියනවා බලන්න අපිට ඉස්සරහට එන මේ මේ විදායක වෙනතන් සිවිල් සර්වන්ට්ස් කියන කෙනා ඒගොල්ලෝ අඩු ගන්න මහලිකාවක් ටික තමයි. ඒකෝටි රටට වේනවනේ ඉස්සර ඉස්සර කට්ටිය උන්කර දන්නවා කියන කට්ටිය දැන් ඉන්නේ මැට්ටෝ කියන. අර මැට් එක අහලා තිබුණා ඔබතුමා දන්නවද කියලා. පත්‍රේ දාලා තිබුණා ජනතා පත්‍රේ හා පේජ් එකක් දාලා තිබුණා ඔබතුමා දන්නවද කියලා. දැන් ඩිබේට් එක යනවා. දැන් කොතනදලා කොතෙන්ද දුර අහන්නේ ඔයා? දැන් වැටෙන තැන නම් දන්නවනේ තිබුණා මලෙන් කියලා. මුල කොහෙද? අර මිනිස්සුන්ට තක්කුම කියලා ප්‍රශ්න අහපේ කරා තක්කුම කියලා කියන එක සම්මතයක් නේ දෙකේ තිස්පානේ හරියට සම්මුතිය කියන්නේ. ඔයා කොතන ඉඳලාද කොතෙන් තිස්පති යන්න පටන් ගත්ත ආගියුමන්ට් එක දිගින් දිගට ඊටවස්කෝ ඔබතුමා කියව පතේම කිව්වනම් අපි පාස් වෙන්නේ. අපිට එච්චර මොඩියෝ නෙවෙයි අපි. මහවැලි ගඟට මුලක් නැහැ. කොහෙන්ද මුල? මේ බාමේ සාමාන්‍ය වෙච්ච සමාජ රීතියක් මම කියන්නේ. ඒ වගේ අපි මේ හිතාම හිතියද මේ හැම එකකම මුලක් තියෙනවා කියලා බලන්න ගිය මිනිස්ස අනාතයි අසර. අපි ඔය දකින්න දේ මොකක්වත් නැහැ මොකද? ඒ නිසා මේ මැද දැකලා හැදිච්ච දෙයක් දැකලා මේ මම දන්නවා කියලා අඳුර පෑවට අපි මේ කෑ ගැව්වට මුල දැක්කම කවදාකවත් මේ වස්තු පිළිබඳව මේ මතේ ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ නිසා කාටරි පච්ච පරිඥානේ පහළ වුණා නම් ඒක තමයි මුළු ශාසනයෙම තියෙන හේතුඵල ධර්ම. තාම විපස්සනාට ගිහිල්ලවත් නැහැ. මේක දැක්කනම් ඕන කෙනෙකුට පේනවා මේ තරම් අර පුංචි වතුර පාරක් ගිහලා මේ මහා වෙලිගඟ කියන ගියපේක අච්චර මහ මොහොතට බීගත්තට පස්සේ මහ වෙලිගඟේ ලකුණු මොහොතේ නැහැ. ගඟ මොයකටින් යනකම් මිරිදිය. එහාට ගිය ගමන් කරදිය වෙනවා. කොතනින් එහාට මහ වෙලිගඟ නැද්ද කොතනින් මොහොත අට ගන්නවද කියන එක සීමාවක් නැහැ. ඒකට හමාරේ ලස්සන කෙලවරක් නැහැ. හරියටම ඉරක් ඇදලා පෙන්නන්න පටන් ගන්නෙත් නැහැ. ඉතින් ඒ දෙක මැද තියෙන මහලිකම මම දන්නවායි කියලා කිව්වනම් මොනතරම් අර්ධ දැක්මක්ද තියෙන්නේ. කවුරු හරි කවදා හරි මේ තමයි මේ කතා කරන વિશે මුල හොයන්න ගියොත් තනි කර පතයක්. ඒ හැම විශේෂකම මුල ප්‍රබන්ධයක්. හැම විශේෂකම මුල ප්‍රබන්ධයක්. මේ ප්‍රබන්ධය අල්ලගත්තට පස්සේ රටම කන ඇටි. මේක ගුරුත්වාකර්ෂණය කියලා අයිසෙක් නිව්ටන්ගේ අපල් ගෙඩියක් කරනකොට පස්සේ ඔළුව අපි නම් අපල් ගෙඩිය කාලේ ඉවර කරනවානේ. අර මනුස්සයා මේක කන්න නැතුව දුන්න ලණුවක් අවුරුදු 200ක් කෑවා. අවුරුදු 200ක් කෑවා. මුළු ලෝකෙම විස්තර කරන්න පුළුවන් කියලා ගුරුත්වාකර්ෂණය. මොන ආයිත් පස්සේ එයාගේ මල්ලි කෙනෙක් ආවා. අයින්ස්ටයින් කියලා ආවනේ. ගුරුත්වාකර්ෂණයට අමතරව ඉලෙක්ට්‍රොනික strong bonds and light bonds කියලා තව බොන්ඩ්ස් දෙකක් තියෙනවා. ඒක ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ ඒක දන්නේ නැතුව වැය යුවා මේ විශ්වය විස්තර කරන්න. ඒකට උන අයිසෙක් නිව්ටන් අයියා පැත්තට. ඒ තාම පන්ති කාමරවලට පරණපච්චේ ඒ විදිහට උගන්වනවා. ඒක දැන් ඩිස්ප්‍රූව් කරලා ඉවරයි. ඊට පස්සේ අයින්ස්ටයින් එළකෝල් බේගේ ආලෝකයේ වේගය තමයි අන්තිම. ඒකට යනකොට වස්තු බිඳුවට බහිනවා. ඒක නිසා E mc2 කියලා හදලා දේවල් ශක්ති බලපත්‍රන ශක්ති දේවල් බලපත්‍රන ඕක අයින්ස්ටයින් ගාවෝ අයිසෙක් නිව්ටන්ගේ බෙල්ල ගලවලා යන්න ගහව ගහිලා. භෞතික විද්‍යාව ඉවර කරා යනවා. දේවල් කියන්නේ ශක්තිය. ද්‍රව්‍ය. ද්‍රව්‍ය ශක්තිය වෙනවා. ශක්තිය ද්‍රව්‍ය වලට පස්ස වෙනවා. E mc2. දැන් c2 කියන එකෙන් තමයි අයින්ස්ටයින් ගැන්නේ. දැන් මාස 8ක් නැහැ. ස්විස්ලන්තේ හොයාගත්ත පාටිකල් එකක් ආලෝකයට වැඩි වේගෙ යනවා. දැන් ඒකට මොකද්ද වෙන්නේ අයින්ස්ටයින්? මුළු පද්ධතියම බොරුනේ. ඉතින් මේ වාගේ බුදුරජාණන් වහන්සේ සියල්ල දැකලා දේශනා කරන මේක ශූන්‍යයි මේක තුච්චයි මේක රිත්යි කියලා මේ අයියලා මේ බයියලා අපිට උගන්වන්න හදන මේ සමීකරණ දිහා බලනකොට හිතෙනවා මිනිහ අපුගේ ඔළුව නරක වෙච්ච වෙලාවට කියපුවා ඛණ්ඩ කීදාක් කියනවාදල සියල්ල දන්නා දැකගත්තා වූ දන්නා වූ බුදුරජාණන් වහන්සේ තුච්චයි රිත්යි අනත්තයි කියනවා කියනවා අපෝ ඒක බොහොම නාස්තික ධර්මයක්. ඒක උච්ඡේද දෙයක් ඒකේ කියලා ගන්න බෑ ඊට වඩා ඔච්චර ශෝක්ද අයින්ස්ටයින්. ඊට වඩා ඔච්චර හොඳ අයිසෙක් නිව්ටන්. ක්ෂේත්‍ර. මොකද ඒක ගණන් හදන් බලලා කට්ටිය නොමග යවන්න පුළුවන්. මෙන්න මේ වගේ ඕනෙම අරමුණක් අරගෙන ඕනෙම අරමුණක් ගන්න මුල බැලුවා ඒ මුලේ ස්වභාවයයි මේරුවට පස්සේ ස්වභාවය වෙනස්. මේක හිතකට දරා ගන්න බැරි නිසා අපි කවදාකවත් අරමුණක මුල බලන්න යන්නේ නැහැ. බැලුවොත් උම්මතක ඒකට කියන්නේ සීලයක් තියාගෙන ඵලයක් කියලා. සතියක් තියාගෙන ඵලයක්. ශ්‍රද්ධාවත් යහන් බැලුවොත් හිතා ගන්න පුළුවන් මේ මේකද මේ පටන් ගන්නකොට තිබුණ මේ දේද මේ ඇත්තටම මේ ඉදියට ඇවිල්ලා තියෙන කියලා හිතා ගන්න බෑ. නමුත් ඒකට ගියොත් කියන්නේ පච්චේ පරිකා ඥානෙට ගිහිල්ලා බලන්න පටන් අරගත්තොත් මේ පෙන්නන දේ මුසාවක් මායාවක් බවත් මේකේ යථාර්ථය එකක් දිහා ගැඹුරට බැහිමෙන් පමණයි දකින්න පුළුවන් කියන එකක් දැක්කොත් පේනවා මේ ලෝකේ කියලා කියන්නේ මායාවක් ලෝකේ කියලා කියන්නේ විලිඟුවක් ලෝකේ කියලා කියන්නේ මවාපෑමක් ඒ මවාපෑම ඇතුළත ධර්මයේ තියෙනවා. කොයි එකෙත් තියෙනවා. හැබැයි අර විනිවිද දක්නා සුළු ගතිය ඉන්නවා. මේ විදිහට කෙනෙක් අරමුණක මුල දැකලා මේ අරමුණ දිහා බලලා මත ප්‍රකාශ කරන්න ඉස්සලා අදුගාණි මේ අරමුණේ මුලහට ගන්න තැන බලන්න ඕනේ කියන තරමට නිරීක්ෂණේ වැඩි කරලා නිගමන අඩු කළොත් ඒකට විපස්සනා කියලා කියනවා. නිරීක්ෂණ අඩු කරලා නිගමන වැඩි කිරීම තමයි අමනකම කියන්නේ. ඒ තමයි අර්ධ දැනුම කියලා කියන්නේ. ඒ වෙනුවට නිරීක්ෂණ වැඩි කරලා නිගමන අඩු කරුවොත් එයා කලබල වෙන්නේ නැහැ. නිරීක්ෂණ කරගෙන තාම මම ඉන්නේ මේ වස්තුව හදාගෙන. ඒකට හදිසි. ඒකට ඉවසන්නේ අපි. අපිට ඉක්මනට ඕන කරන නිගමන වැඩි කරන්න නිරීක්ෂණය අඩු කරන්න. මේ පච්ච පරිගණනාදී කියන නිරීක්ෂණ වැඩි කරන්න. නිගමන අඩු කරන්න. එහෙම නැත්නම් අනුපස්සනාව. දැකපු දේම නැවතලා බලන්න. ඉතින් මෙච්චර ඉවසන්න අපිට බැරි නිසා අපි අර අර්ධ දැනුමින් ප්‍රකාශන හදාගෙන සමීකරණ හදාගෙන දිග දිහි සදාන ඉන්නවා. නමුත් යම් කෙනෙක් දැක්කනම් හට ගන්න හැටි බුදුජානනාස්ති අනිවාර්යයෙන්ම දන්නවා. මේ හට ගන්නකොට මෙච්චර විකෘති ස්වරූපයක ඉඳලා මේක ආස්වාසිය බාටපත් වුණා නම් හට ගන්න තරමට හට ගන්න තැන දකින්න තරමට සතිය ප්‍රණීත වුණා නම් වීර්ය ප්‍රණීත වුණා නම් මේ හටගත් දේ ගෙවෙන දේ දකින්න එක ඒ යෝගාවචරයට ලැබෙන අතිරේක ලාභය. හට ගැනීම බලන්න තරමටම තාම ප්‍රනීත සියුම් බවට ශ්‍රද්ධා විරිය සති දියුණු කරා නම් එයාට ඒක නැතිවීම බලන්න නැතුව ඉන්න බෑ. පේනවා. ඒ පෙනීම පේනකොට උද්‍යත්ත ගාමිනී මේ හටගත්ත දෙයක් ඉවර වෙනවා. හට ගන්නකොට මේ විකාර ස්වරූපින් හටගන්නේ පේන දේ තමයි අපි මේ ආලවට්ටම් කරලා ගෑනු පිළිමින්ට ප්‍රේම කරන්නේ පිළිමි ගෑනුන්ට ප්‍රේම කරන්නේ නමුත් ඕක ඇතුලේ එහෙම දෙයක් ඇත්තේ නැහැ ඒක ඇතුලේ තියෙන්නේ වෙන මොකක්ද මේ කෙලෙ ප්‍රහා ප්‍රවාහයක් කියලා මේක දැක්කම ඉවර වෙන තැන දකින්නට කියනවා සම්මස්න ඥානය කියලා ඕනම දෙයක් දකින්නකොට ඒකේ මුල සහ අග බලන්නේ නැතුව මට ප්‍රකාශ කරන්න යන්න ඉතින් මේ සම්මස්න ඥානය කියන්නේ විපස්සනා ප්‍රවිෂ්ටි මෙතින් ආවට පස්සේ තමයි මේ යෝගාවචරය දැන් විපස්සනා යෝගාවචරය කියලා කියන්නේ. එයා ඒක නිසා බලපු දේ අඩු ගන්න තුන් සැරයක් බලනවා. එකම දේ තුන් සැරයක් බලනවා. මේ කොහේද දාවේ කොහෙද යන්නේ කියලා. අන්නේම බලන්න ගියාම ඒ විස්තර කරලා කියනවා. මෙයා තාම ඒ සම්මතයේ සම්මුතියේ කැටිත්තේ අංශුවක් අංශුවක් පාස ඇතිව නැතිව දකින්න යා රිත්තක කැටිත්තක කලාපයක එහෙම නැත්නම් අදහසේක තමයි ඇති නැතිම දකින්නේ. ඒ නිසා යා සුදුසුකමක් ලබනවා. ඒ ඕනම දෙයකට පැතිකඩ තුනක් තියෙනවා සංස්කාර ලක්ෂණය. පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තස්සඤ්ඤ තත්තම් පඤ්ඤායති. ඕනම මේ ලෝකේ දෙයක ඉපැත්ම කියලා එකක් තියෙනවා. නැවැත්ම කියලා එකක් තියෙනවා. අතරමැද වෙනස් වීමක් තියෙනවා කියලා. ඉතින් මේ දෙයට දාලා බලන්න පටන් අරගත්තොත් පදාතිය දිහා බලනකොට පදාතිය එහෙම වෙනවා. ඒ තැන ඉඳගෙන ඉදිරියට යන්න පුළුවන් වෙන්න පුදුමාකාර ජීවිත පරිත්‍යාගයක් කරන්න ඕන. පුදුමාකාර ආත්ම පරිත්‍යාගයක් කරන්න. එහෙම නැත්නම් මේ හැමදේම මේ මම මැරෙන්න ඕනේ නෑ මම බලන්නේ දෙව නැති වෙනවා කියලා කියනකොට ඒ පුදුලේ ආංශික වශයෙන් මරණයක් අත්දැකීම. අර බාහිර ලෝකේ හටගැන්මක් පැවැත්මක් නැතිවීමක් දැකීම පිළිගන්න පිළිගන්න හැම චිත්තක්ෂණයකම ඒ යෝගාවචරය චිත්තක්ෂණ වශයෙන් මේ බලන මාත්ම එහෙම නේද කියලා. අපි ඒක දරන්න බෑ කියනකොට. ඒ නිසා විපස්සනාට යනකොට පස්සට යන්නේ කොට දෙයක්. මේක පේන්නේ නැතුව නෙවෙයි. පේනුණාට අපි මේ හදාගෙන නිත්‍ය සංඥාවේ ජීවත් වෙන මනුස්සයාට මේ තරම් මේක අනිත්‍යද කියලා දරා ගන්න එක හිතින් අමාරුයි. ඉතින් ඒතියෙදි මේ සම්මසන ඥානෙට ආපු කෙනා තවදුරටත් ඉදිරියට මේ දකින්න දේ කුඩු කුඩු කුඩු කුඩු වශයෙන් කඩ කඩ බැලුවා ඒක එහෙමමයි කියන එක දක්නාසුළු ගතිය තමයි ඔය රිඩක්ෂනිසම් කියලා කියන්නේ සයන්ටිෆික් කියලා කියන්නේ. මේ දැකපු දේ මිටදී කුඩා කොටස් වලට කැඩුවත් එච්චරයි, කවුරු කැඩුවත් එච්චරයි, කොතන කැඩුවත් එච්චරයි. මෙන්න මේ විදිය බලන්න. ඒ බුදුම ස්වාමීන් වහන්සේ මේක විස්තර කරනකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා ටීවී ස්ක්‍රීන් එකක් දිහා බලන්න කියලා. ටීවී ස්ක්‍රීන් එකේ ප්‍රෝග්‍රෑම් එක හරියට ફોකස් වෙලා නැත්නම් ස්ක්‍රීන් එක පුරාවට තිනි තික්කොරක්. ඒ තිත් වලින් තමයි ඔකේ ඊට පස්සේ චිත්‍ර කතාව ලැබෙන්නේ. ඉතින් ෆෝකස් වෙලා නැත්තම් පේන තිත් වල දිහා බලනකොට හරියම කම්මැලි කෙනෙක් මොන මල පොත්වත් මේ ගෙදරට ගෙනාවම හිප්පෙට්ටි. කිසිම මේ කොල්ලෙක් කෙල්ලෙක් නැහැ, දුෂ්ටයක් නැහැ, කතන්දරයකුත් නැහැ, ලෝකාන්තිකුත් නැහැ, දුක්ඛාන්තිකුත් නැහැ, තිත් ගොඩක් තියෙනවා. ටෙලිවිෂන් එක අල්ල පොළවේ ගහන්න හිතනවා. දැන් හැබැයි තියෙන ටෙලිවිෂන් එකේ නැරිද? දැන් ඒක ප්‍රෝග්‍රෑම් වෙලාම වගේ තියෙනවා කියන්නේ. නමුත් මේ තිත්කොට දිහා බලන්න හිටියොත් එක වර්ගංගලක් ඇතුළත සිත් 64ක් ගොඩෝගී ඉලක්කමක් තියෙනවා. කොච්චර වෙලා හරි බලන්නේ කියන ඒ ස්වාමීන් වහන්සේ 34 මගලක් අතර බලන 32ක් කවදාකවත් ගැටෙනවා කියලා. ටීවී ස්ක්‍රීන් එක ඩොට්ස් වලින් ගියාම 32ක් කවදාකවත් ගැටෙන්නේ නැහැ. දැන් අපි දෙන්නේ තිබ්බොත් ෆයිට් නේ. ඕනේ ධායක සභාවක් බලන්න ඕන. වලි වලි වලි වලි හැමදාම වලි. අර මෙයාට රලියක් නැද්ද මෙයා එහාට රලියක් නැද්ද ඉතින් ඔච්චරදී අරෝති 64ක් තියෙනවා වර්ගමිතලක් ඇතුළත උදේ ඉඳලා හැන්ද වෙනකම් ඇති වෙන්නේ නැති වෙන මොකක්ක ප්‍රශ්න. ඒ වගේ මේ ඇති වෙච්ච තැනම නැති වෙනවා නැති වෙච්ච තැනම එකක් හැප්පෙනවා කාලය යනවා ගැටලුවක් මේක දිහා බැලුවොත් පේනවා මේ අංශු කොච්චර ශීක්‍රයෙන් වැඩ කරත් අංශු දෙකක් අතර දේශේතා කාලේ ස්පේස් එකක් තියෙනවා. ඒකයි එදිනට ගැටෙන්නේ. ඒක ඊට වැඩිය කුඩා පික්සල් එකකට දාලා බලුවොත් ඔක කොච්චරම තමයි. ඉතින් මේ වගේ අංශු අංශු වශයෙන් මේ ක්‍රියා කරන කෙලිය කෙලියේ මේක ගැහණියක් ඉන්නවා මේක පිරිමියෙක් මේක හරි දෙයක් මේක වැරදි දෙයක් කියලා අපි මේකට අටවන ඇටවිල්ල අපි මේකට ආරූඪ කරන ඥාණය විනිවිදලා මෙතන ඇතුලේ තියෙන මේ ඇතිවීම පවතින අංශු ටිකක් කියලා පෙන්වන්න. පෙන්නලා ඒකේ තියෙන සයන්ස් එක බැලුවොත් ඒ අංශු දෙක අගතිය තියෙන්නේ නැහැ. ඒක ටිකටම ඇතිවීම නැතිවීම පවතිනවා. නමුත් මේක ප්‍රෝග්‍රෑම් එක හරිය ගමන් ඒ ගෑණියෙක් මිනිහෙක් වෙනවා. සෝකාන්තයක් දුක්ඛාන්තයක් කියලා කොච්චරක් ඒක රස විඳිනවද? රස විඳින තා කවදාකවත් මේ රස විඳින්නේ අංශු ටිකක් කියන එක දකින්න බෑ. අංශු ටිකක් කියලා බලන්න ගියොත් චිත්ත කතාව රස විඳින්න බෑ. ඒක නිසා අපි ෆිසික්ස් මාස්ටර් කියනවා ඒ දවස්වල අපිට ටෙලිවිෂන් තිබුණා අපිට චිත්‍රපට ශාලාව. ඉතින් අපි ගිහිල්ලා අපිට සල්ලි තිබුණේ නැත්නම් සතයට දීලා ඉතින් ගැලපී තමයි වාඩි වෙන්නේ. ඒකත් ඉතින් දවස් දවස් සතපහසක් වයකට කොට තමයි නැත්නම් අපි කරන්නේ පන්තිම කට්ටිය එකතු වෙලා කයිවර වාරයක් යවනවා ඌ පහු වෙනද ඔක්කොම කරලා පෙන්නනවා. සතවදාට ඔක්කොම දාලා එක එක යවන ඉතින් ඌ වල මෙන්න මචං වැඩ මිනිවයි ගෙවුනේ එමයි ගෙවුවේ කියලා ඌ චිත්‍රපටි කරලා පෙන්නනවා. ඉතින් ඒ ඒ වගේම ජොලියක් තියෙනවා. ඉතින් ගිහිල්ලා බැලුවට පස්සේ කියනවා මේ තිරේට වදින්න ඉස්සෙල්ලා මේ ආලෝක කදම්බේ ප්‍රොජෙක්ටර් එකේ ඉඳලා එන ලයින් එක පොඩ්ඩක් බලන්න. වාසනාටක ඔක්කොම සිගරට් බොනවානේ. ඊට සිගරට් අර දුම හරහා මේක ඇවිල්ලා වදිනකොට ඒ දුමේ නටනවා පෙන්නනවානේ. නමුත් ගැහණු වලින් පෙන්නන්නේ නැහැ. දුමේ පෙන්නන බීම් එකේ ඒකේ කෝනිකල් ෂේප් එකට එනවා. නටනවා පේනවා දඟලනවා පේනවා. හැබැයි අර චිත්‍රපටියේ හිරේට වැදුනට පස්සේ පේන විදියට මේ කොල්ල මේ කෙල්ල මේ දුෂ්ටයා මේ මල් ගන්නෑනේ. කොළම පේන. දැන් මේ කොළම දිගේ පිටිපස්සට ගියාම මේ ලොකු තිරේ. ඔක්කොම පෙන්වන්නේ වර්ග අංගලක ආලෝක කදම්බේ. ඒක ප්‍රොජෙක්ටර් එකේ අපල පම්පේ. ඒ ප්‍රොජෙක්ටර් එකේ පිටිපස්සට ගියා බලනකොට පේනවා අපිට ඒක ප්‍රොජෙක්ටර් එක ගලවලා පෙන්නවා. මේ ප්‍රොජෙක්ටර් එකට ආලෝකය යවලා ඒකල තියෙන සෙලුලොයිඩ් එක තමයි මේ සෙල්ලම ඔක්කොම කරන්නේ. ඊට ඉස්සරහ තියෙන්නේ නාභිගත වෙච්ච ආලෝකය. ඒ ආලෝකයේ තියෙන ස්පාර්ක් වෙනවා නිතරම මේ ඉලෙක්ට්‍රෝඩ්ස් එක. ඒ ආලෝකයේ පුදුම සීක්‍රේ වෙනස් වෙනවා. ඒ සීක්‍රේ වෙනස් වෙන එක 50 50 ආලෝකය සහ අන්ධකාරය දෙක හරගොන කෑන්නේ. කැරපුවාට පස්සේ ආලෝකයක් වැටෙනවා. අන්ධකාරයක් වෙනවා. ආය ආලෝකයක් වෙනවා. ඒකට අර අන්ධකාරයේ දෙපැත්තේ තියෙන චිත්‍ර දෙක අපි හිතින් චලන චිත්‍රයක් වගේ කරගන්නවා. පේන්නේ මේකේ නිශ්චල ඡායාවක්. තිරේ වදින්නේ නිතරම නිශ්චලතාවය. අතරමැද තියෙන අන්ධකාරයේ දෘෂ්ටි පැවැත්මක් තියෙනවනේ අපි. අපි අර චිත්‍රයේ බල්ල අන්ධකාරයක් කරනවා ඊගාව චිත්‍ර බලනවා කවදාකවත් චිත්‍රපටය බලනකොට මැද තියෙන අන්ධකාරය පේනවද බලන්න. අපි කියන්නේ රිදී තිරේ කියලා නිතරම දේශනවා කියලා. ප්‍රොජෙක්ටර් එකේ පේනවා 150 අන්ධකාරය තියෙනවා. ඒ ටිකේ අපි හදන හැදිල්ල තමයි ඇනිමේෂන් කියලා කියන්නේ. මෙන්න මේක බලන්න කියලා කිව්වා චිත්‍රපටයේ කියන්නේ බලන වෙලාව. එතකොට මේ චිත්‍ර ප්‍රොජෙක්ට් එක කරන වැඩයි මේ තිරේ යන වැඩයි බැලුවොත් චිත්‍රපටිය රස විඳින්න බෑ. ඒ නිසා අපි විපස්සනා භාවනා කරන්න ගියොත් මේ ලෝකයා වල රසෙ එන්නේ ලෝකයට ඕන කරලා තියෙන එක නෙවෙයි මේ දූ දරුවෝ ඇති කරලා පොත්පත් ලියලා මරණ මිනි පෙට්ටනි පළකේ ලස්සන නම ලියලා මහා මලපස සෝන් පොතේ ඔන්නන්නා දුන්නා ඔබගේ ආදායයෙන් දුක් කීයක් ලියන්න ඕන්න මගේ එකම ඉල්ලීම. ඕකට මැරෙන්න හදන්නේ. ඒක ලොකෝට තියෙනවා. ආ ওই ටික තියෙනවා මිසක් මේ චිත්‍රපටි යන වෙලාවේ මේ වෙනදී බැලුවොත් කවදාකවත් මේ චිත්‍රේ චිත්‍රපටි රසවින්දිනේ කරන්නේ නැහැ. ඒ නිසා විනිවිද බලන කෙනාට මේ ආටෝපේ පේන්නේ නැහැ. එහෙම නැත්නම් කියනවා ආලවට්ටම පේන්නේ අහලවට්ටම් පේන කෙනාට විනිවිද පේන්නේ. ඉතින් මේ දෙක අතර වෙනස විපස්සනා කියලා කියනවා. ඒතකොට විපස්සනාදි වෙන්නේ අදාස වශයෙන් ඇතිවීම නැතිවීම ගිය එක. මෙයා මේකෙන් සතුටු වෙන්නේ නැතු ඒක කියන කුඩා කුඩා අංශු දක්වම මේ කඩ කඩ රිඩක්ෂන් ජොබ් කියන්නේ ඒක කඩලා ඒ සෑම අංශුවකම ඒ වගේ ඇතිවීම නැතිවීම කතාවක් තියෙනවා. නැත්නම් සංස්කාර ස්වභාවයක් තියෙනවා. ඒක නිසා තමයි ඕනේ නම් මේක ප්‍රත්‍යක්ෂණය කරන්නේ. එහෙම නැත්නම් තමයි ඕනේ නම් මේක අත්දකින්න ওই පේන දේ බලන්න ඕකේ අංශුවක් අංශුවක් බලලා කඩන්න. මේක නැත්තම් කියනවා හුස්ම රැල්ල බලන්න හුස්ම රැල්ල පේනවා හුස්ම රැල්ල දාස් ගන්නක එකතුවක් තමයි හුස්ම රැල්ල කියන්නේ. එක ක්‍රියාවක් එතනයි එතන තියෙන ක්‍රියාවලිය. ප්‍රසවාසයේ කිව්වත් එක ක්‍රියාවක් මේ ක්‍රියාවලිය. අන්නෝක පේනකොට යෝගාවතර කලම් ලකුණු පහළ වෙනවා. වක්කාර ලකුණු පහළ වෙනවා. ඉන්න ආසනේ උස්සගෙන ගෙරලා දානවා. මේ මෙච්චර කල් ෂෝක් එකේ තුන හුස්ම දැන් කැටි කැටි කැටි කැටි යනවා. එහෙම නැත්නම් මේ ගෙදර තියෙන පිඟම් භාණ්ඩයක් එන්නේ එන්නේ ඔකේ උලන් ඉදි යනකොට යාර පිළිගන්නේ මෙච්චර ලස්සනට ඒක ගන්නවා තිබුණ දේ දැන් මේ එන්නේ එන්නේ උලන් ඉදි යනවා වගේ අර බලන ඉන්න අරමුණෙහි උලන් ඉදි යන්න පටන් අර ගන්නවා. ඉතින් යෝගාචර වෙන්නේ කොහොමයක් වගේ. කාලකන්නිකමක් වගේ මෙච්චර ලස්සන තිබුණ අරමුණ දැන් විතුසිතුමක් වගේ හැම තැනම පැලී දියනවා. මෙන්න මේක උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව ඇතිවීමේ පෙර නිමිත්තක්. ඒ නිසා මේ පදාසයක් වශයෙන් තිබුණ දේ අංශු අංශු වලට කඩ කඩ බලන එකට විභජ්‍යවාදී කියලා අපි තේරවාදී කියනවා. ඔය තමයි සයන්ස් කියන්නේ උච්චාරය. ඒ සයන්ස් කියේ වෙන මොනම දෙයක්වත් ඇත්තේ නැහැ. දැකපු දේ කඩ කඩ බලන්න හැම අංශුවකම මේ ලක්ෂණ තියෙනවා. ඒකට කියනවා හෙලෝග්‍රැෆික් කියලා. එහෙම නැත්නම් zoom in කරලා බලුවා, zoom out කරලා බලුවා එකම දේ තියෙනවා. අපි මේකේ මැද දැකලා මේ සිංහල බුද්ධ학මක් හදාගන්න. ගෑනුන්ට පිළිමේ ප්‍රේම කරන, පිළිමේට ගැහණු ප්‍රේම කරන වස්තු භෝග හදාගන්න. මේ යන කතාවේ ඔය හදාගත්ත වස්තු භෝග විනාශ වුණොත් මානසික අසහනයි. මේ පෙම් කළ දේ නැති වුණා කියන. නමුත් දන්නවනම් මේ උතර වස්තු භෝග නෙවෙයි තියෙනවතන අංශු වගේක් තියෙන. ඒ අංශු දන්නේ මම වැඩ කරන්නේ ගෑණිකද පිළිමේකද කියලා. ඒ අංශු දන්නේ මම වැඩ කරන්නේ පණ ඇති දෙයකට නැද්ද කියලා. අංශු වලට වෙනම චර්යාවතාවක් තියෙනවා. ඒකට අපි කියනවා න්‍යාය ධර්ම කියලා. නිසා අන්න ඒ විදිහට භාවනාවේදී චීන කන්නාඩියක් දාලා බැලුවාගේ මේ බලන බලන දේ තියෙන්නේ අංශු රාශියක් විතරයි. සමස්තයක් වශයෙන් තියෙන එකේ පැහැදිලිම වචනේ තමයි සීමාවක් නැහැ. ආස්වාසි ඉවර වෙනවා කියලා සීමාවක් නැහැ. ප්‍රසවාසි වල කියලා සීමාවක් නැහැ. ඒක නිකන් බොඳ වීමක් තියෙන. මහවලිකන් ගිහිල්ලා මොහොතට ගියා. කොතනද සීමා? මහවලිකන් පටන් ගන්නේ කොහෙද? කැලිනක පටන් ගන්නේ කොහෙද? ඉවර වෙන්නේ කොහෙද? අපි මේ නම දැම්මට මොහොතට ගියාට පස්සේ මේ මහවැලිගඟේ වතුර කියලා ලේබල් කරන්න පුළුවන්. මේ කැණිගඟේ වතුර කියලා ලේබල් කරන්න පුළුවන්. ඒ අනන්‍යතාවය නැති. අන්න මේක තමයි අපිට තියෙන වියසම. අපි කැමති නෑ මේ අපේ අපි දන්න දේවල් වල විකෘතියක් වෙනවා. වෙනසක් වෙනවා. අනිත්‍යයක් වෙනවා. ඒතර නිත්‍ය සංඥාවෙන් එක්කනට විපස්සනාව පිටනඳනවා. නමුත් අර පදාක වශයෙන් කොහොම වෙනස් වෙන දකින්න. ඉතේ උඩේ ඉර නගිර ඇද්දයිද බයින්වයි කියන වෙනසෝ දකින්න කෙනා ඉරේ එක එක චිත්තක්ෂණයක් පාස වෙන වෙනස්කම් බලනවා වගේ මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාවට ආවට පස්සේ ලෝකේ මොනම අංශුව බැලුවත් ලෝකෙම නියෝජනය මොකක් හරි Tamante ඉල්ල කරගන්න පුළුවන් දෙයක් අරගෙන බැලුවොත් ඒ දේ මුළු ලෝකෙම නියෝජනය වෙනවා ඒක දැන් සයන්ස් විද්‍යාලෝකේ කියන්නේ හෙලෝග්‍රැෆික් චිත්‍ර කියලා. කුංචි මාන්තුල ලෝකෙම නියෝජනය කරනවා. ඉතින් බුදුජානනාංශය අපට විද්‍යාත්මක ගාමිණී ප්‍රඥාවට දොර ඇරලා දෙන්නේ. මොකක් හරි ගමන් ගත්ත අරමුණේක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් අරමුණක් බලලා බලලා බලලා බලලා ඒකේ මේ පේන මැද විතරයි අපි පමයි අප්‍රමාදීව අරමුණ මතුවෙනවත් එක්කම මුල දකින්න යෑමට අපි කියන යෝනිසමස්කාරය දැන් පේන්නේ ඇති වෙච්ච දේ මේ ඇති වෙන හැටි. එහෙම නැත්නම් මේ නටන නාටකමට ඉස්සල්ලා මේ නළු නිලියෝ වේශ නිරූපණය කරන හැටි, අංග සංස්කරණය කරන හැටි, වේදිකා සැරසිලි කරන හැටි ඔක්කොම දැක්කොත් මෙතන තියෙන විකාරයක් කියලා තේරෙනවා. ඒ විලාවට මේ රජ කෙනෙකුට ඇඳට කවුරු ඇඳා. ඒක මේ වේශ නිරූපණයක් කරන තියෙන්නේ. වේශ නිරූපණයට ඉස්සල්ලා ඒ පුද්ගලයායි වේශ නිරූපණයට පස්සේ මා විශාල වෙනසක් පේන තියෙනවා මේක ආල වචනක් විතරයි. නිකන් අතු පිට සායමක් විතරයි. අන්නේ වගේ මේ අරමුණක මුල දකින්නකොට අරමුණ අංශු වලට කැඩීම නිසා උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව නැත්තම් වහා වෙනස් වෙන සුළු ගතිය ප්‍රසිද්ධ වෙනවා. එකම අරමුණක් බොහෝ වෙලා බලනකොටත් ඒ අරමුණ නිතරම වෙනස් වෙමින් පවතිනවා කියන කාරණාව ඉස්පුටල. ඒ නිසා මේ විපස්සනා දෙවිදියකට දෙවිදියකට පෝෂණය කරන්න දෙවිදියකට අනුග්‍රහ කරන්න එකම අරමුණක් බොහෝ වෙලා බලන්න එහෙම නැත්නම් අරමුණ කැඩි කැඩි යනකොට ඒ සමස්තය වෙනුවට ඒ කැඩිච්ච අංශුවකට පුළුවන් නම් හිත දාන්න. එතකොට යෝගාවචරයට හම් වෙන මේ උපක්‍රම දෙකේ වර එක හම්බ වෙනවා ඒකේ තියෙන පුංචි පුංචි අංශු අංශු පාසනික වෙල්ඩින් කරනකොට ගිනි කුපුරු ඉස්සු වෙනා වගේ ඉනි ආස්කුරක්පත් වෙලා ගිහිල්ලා මල් වෙඩියක් විකුරුවා ගියා වගේ විශාල පුංචි පුංචි අංශවල පිපිරීමකුත් තියෙනවා. ඊට පස්සේ සමස්ත අහසම පේන වෙලාවකුත් තියෙනවා. ඒ නිසා භාවනා කරගෙන යනකොට වරින් වර වරින් වර අපි හුස්ම ඇතුළටම ගිහිල්ලා ඒ හුස්ම ඇතුළේ හුස්ම රාශියක් තියෙනවා. ක්‍රියාවලියක් තියෙනවා. අන්නේ ක්‍රියාවලියට නිමග්න වෙන වෙලාවකුත් තියෙනවා. අපි කියනවා penetration කියලා ඇතුළට යනවා. ඊට පස්සේ මේ හුස්ම පේනකොට පිට සද්දක් තියෙනවා. පිටිවිලිත් තියෙනවා. වේදනාවක් තියෙනවා. ඕනේ නම් මේ හුස්ම වගේම ඒ ඇති කරගත්ත තීක්ෂණ බුද්ධිය යන ශබ්ද වලට හිත දැම්මත් ඒ ශබ්ද කුංචු කුංචු කෑලි වලින් හැදිච්ච එකක්. එතන එහෙම විශේෂ මාතෘකාවක් ගියේ නැහැ. ඒ ශබ්ද වල අර්ථයක් ඇත්තේ නැහැ. බෝධාවක් විතරයි තියෙන්නේ. ඒ වගේම වේදනාවක් ගත්තොත් උපුරු උපුරු ගන්නේ රාශියකින් තමයි වේදනාව හැදලා තියෙන්නේ. හිතවිල්ලක් ගත්තත් කුංචු කුංචු කුංචු කෑලි ගොඩක් එකතුලා හැදලා තියෙන්නේ. ඉතින් එතකොට මේ කෑලි රාශිය දම්වල පුරුක් වගේ ඒකේ දම්වලකට පැටලෙන්නේ කොහොමද? පැටලෙන්නේ ඉස්සෙල්ලා මේ inner thoughts මොනවද හිතවිලි කෑලි වගේ තියෙනවා. වේදනත් හැම වෙලාවෙම කයේ තියෙනවා. කිසිම වෙලාවක් නෑ වේදන නැති. අපි සමහර වේදනාවට ලෙඩ කියලා දානවා. ඒතකොට ලෙඩ නෙවෙයි. ඒ වගේම මේ ශබ්ද හැම වෙලාවෙම තියෙනවා. ඒ අපේ කුරුළු සත්ත්ව, ගෑනු සත්ත්ව, ලං වෙන සත්ත්ව, දුර වෙන සත්ත්ව කියලා අපි ලේබල් දෙන්නට හැම වෙලාවෙම මේක තියෙන මේ ඔක්කොම ආනාපානෙ තියෙනවා. ඕනේ නම් ආනාපානෙ ඇතුළට ගිහිල්ලා ඒක ඇතුළේ පුංචි පුංචි අංශවලින් බලන්න. ඒ වෙනත මේ සමස්තය තුල හුස්මට තියෙන තැන මොකද්ද කියලා සිස්ටම් අප්‍රෝච් එකට යන්න පුළුවන්. ඉතින් මේ දෙකම යෝගාවචරයට පේනකොට යෝගාවචර මොකක් කරලා ප්‍රශ්නයක් ඇති කරනවා. දැන් මම මොකද්ද බලන්නේ? මේ බලනවා නෙමෙයි පේනවා. ඕන එකක් බලාගෙන ඒක දිගියේම යන්න පුළුවන්. හරියට zoom out කරනවා වගේ ඇතුළට කියලා බැලුවොත් හැම අංශුවක්ම අපේ ශරීරයේ තියෙන මොනම අංශුවක් ගත්තත් ඇතුළට ගියාම ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි සමස්ත මිනිස්සයා විශ්වයේ ඉන්න හැටි ගැලැක්සියක ඉන්න හැටි බැලුවොත් ඒත් මේ මිනිස්සු අංශුවක් තමයි මෙන්න මේ දෙක දැක්කට පස්සේ පේනවා වස්තු අධ්‍යා බලන්න විපස්සනා කරනකොට දෙකක් තියෙනවා. සමස්තයේ මගේ අරමුණට තියෙන තැන බලන්න. නැත්නම් මගේ අරමුණ ඇතුළත තියෙන එක එක අංශුවක් අංශුවක් කොට කඩ කඩ බලන්න. මේකට සමස්ත බැලීමට අපි කියනවා පුළුල් දැනුම කියලා. එකක ඇතුළට බැසීමට අපි කියනවා penetrative knowledge එහෙම නැත්නම් ඒක ඇතුළේ තියෙන තීක්ෂණ බුද්ධිය කියලා. මේ උද්‍යන්ත ගාමීට මේ දෙකම අවශ්‍යයි. ඇතුළට බහලා විතරක් බැලුවට බෑ ලැබ් එකේ විතරක් ඉඳලා බෑ ෆීල්ඩ් එකේ වැඩ කරන්න. ෆීල්ඩ් එකේ ඉඳලා බෑ ලැබ් එකේ කරන්න. ඉතින් මේ දෙක කර්මානුරූපව එන්න පටන් ගන්නවා. එන්න පටන් අරගත්තට පස්සේ යෝගාවචර අපි හිතමු නැගිට්ටයි කියලා පරියන්කේ. අපි කියන විදිහට භාවනෙන් නැගිට්ටයි. එතකොට එයාට හරකෙක් බල්ලෙක් පේනවා. දැන් ආනපානෙ පේන්නේ නැහැ. එතකොට මේ හරක බල්ලා දිහත් අර ගිනාපු විපස්සනා ඥානෙ. අර සතිය, අර වීර්යය වැඩ කරන්න පටන් අර ගන්නවා. නැගිටපු ගමන්. ටික වේලාවක් යනකම් මේකේ මොකද්ද හොල්මනක් තියෙනවා. ටික වෙලා ගියාට පස්සේ ඌ බල්ල බල්ල වෙනවා. අරක හරක. මොකද නැගිටුවෙන් කියගන්න බලමු වෙනසක් ඇති වෙනවා. ඉතින් මේක කවදා හරි යෝගාවචරය දිනු කළොත් දවස පුරාම සතිය තියාගන්න ඉඳගෙන ඉන්නකොට පේන දේ, යවිදිනකොට පේන දේ, යනකොට එනකොට කනකොට පේනකොට පේන දේ බැලුවොත් පේනවා. මේ නාඩගම් වශයෙන් ඉරියව් වශයෙන් කාලය වශයෙන් වෙනස් කරාට ස්වභාව ධර්මයේ විපස්සනාවේ එකම තමයි දිගටම දුවන්නේ. ඒ වගේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. එතකොට යා මේ උදේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාවට සමස්තයක් වශයෙන් වැදගත්යි කියලා හිතමු. දකින් දකින් දේ හට ගන්නවා. නැති වෙනනේ ඒක තමයි සෝවාන් වෙනවා. සෝවන් වෙච්ච එක නම් හිත කවදාකවත් උද්‍යස්ත ගාමිනී පඤ්ඤාවෙන් පල්ලෙහාට වැටෙන්නේ නැහැ. එයාට ආයසයක් නාම රූප පරිච්ඡේඥාන, පච්චේ පරිඥාන, සම්මස්තන ඥාන කරන්න ඕනේ. එයාට බලන හැම දෙයකම පේන්නේ මේ පැහෙන වතු බෝධිනයක් වගේ. එහෙම නැත්නම් මේ කුකුරුව කරන වෙච්ච එකක් වගේ මේක කිලෝරක් නැතුව ඉසුබුලන්ට චිත්තක්ෂණයක් නැතුව නලියන දෙයක්. ඉතින් ඒ නිසා කවදාකවත් එයාට ඒක පණිති පිටවට බෑ. මේකේ මම අවල්දී හදනවා, අවල්දී හදනවා කියන්නේ බෑ. මොකද මේ ගොජදාන දෙයක් මෙතන පේන්නේ. නිසා එයා බලාපොරොත්තු ඇති කරගන්නේ. ඒ නිසා උද්‍යත්තගාමිනී ප්‍රඥාව කියලා කියන්නේ ඒ යෝගාවචරය බුද්ධ බුද්ධ ධර්ම සංඝ නැත්නම් අපි කියන තමන්ගේ සීලය පිළිබඳ නොසැලෙන සද්ධාාවක් එනකොට බැලුව බැලුවට පේන තියෙන මේ කම්පන චංචල ගතිය. එහෙම නැත්නම් මේ වෙනස් වෙන ගතිය. ඉතින් මේ මෙතෙක් කල අපි මේ ස්ථාවර කරගන්න මේ අනන්‍යතාවයක් ඇති කරගන්න මේ මම මේ විභාග කරලා දක්ෂකම් ඇති කරගෙන ඒවල් දොරල හදාගෙන ඔක්කොම කෙරුවේ. නමුත් මේ කරන කරන හම්බ කරපු හැම දෙයකම අභ්‍යන්තර ස්වභාවය මේකයි කියලා තේරුණාට පස්සේ යාට පේනවා මේ වාගේ ස්වරූපයක් නම් තියෙන්නේ. කැඩෙන බිඳෙන ස්වරූපයක් තියෙන්නේ. ලොකු එකයි පොඩි එකයි කියලා වෙනසක් නැහැ. උතුරු දකුණු කියලා වෙනසක් නැහැ. හරි වැරදි කියලා වෙනසක් නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි බුදු වෙලා ගිහිල්ලා විශාල වැලි මාලිගාවක් හදා. තව කෙනෙක් පුංචි වැලි මාලිගාවක් හදා. ඒත් මේ දෙකම උලකට කඩලා යන එක. ඉතින් ඒ නිසා ලොකු එක හදපු එකන බොහොතක් කියලා. පොඩි එක හදවන්න දුප්පත් කියන දෙයක් නැහැ. දන්නවනම් වැලි මාලිගාවක් කියලා. ඒ නිසා බුදු ජානන්සේ සඳහන් කළේ මේ අන්ධබාල ජනතාවගේ මේ ක්‍රියාකාරකම කුමරු කුමරිකාවන්ගේ වාල්පා ක්‍රීඩාවක් වගේ. මේ හදනදී වැලි ක්‍රීඩාව මරණය වෙනකම් විතරනේ. මරණයෙන් මැච්ච මේක අප්‍රිය දායකයකට ලක් වෙනවනේ. කවදාකවත් අපිට ඕන කෙනාට යන්නේ නැහැ. ඒක කියන අප්‍රිය දායකයක්. ප්‍රිය කෙනාට යන්නේ නැහැ. ඕකේ යන්නේ අපි රණ්ණාදුන කෙනෙක් අතට යන්නේ. ඉතින් ඒකට උග්යාට පස්සේ මේ මාසේ අනිවාර්යෙන් මල පෙරේතෙක් වෙනවා. අයි හත් ඉන්නේ දැන් වෙන කවුද මේක පාවිච්චි කරන්නේ? ඉතින් අරූට වෙන වෙන වැඩක් නැහැ. අරකට ඇවිල්ලා ඉනිකුණෙක් වෙලා හරි කමන්නේ. ඉම්බෙක් හරි වෙලා හරි කමන්නේ. අරක දියා කියලා හලාලා ඉන්න. ඒතකොට පේනවා හොඳට ඕ මම අකමැති කෙනෙක් මේක පාවිච්චි කරන්නේ ආරූප පුදුම තරහක් ඉන්නේ. වැඩියෙන් හම්බවෙපු කට්ටිය වැඩියෙන් ගෙම්බෝ වෙනවා. වැඩියෙන් ඉනිකුණෝ බවටපත් වෙනවා. ඊට පස්සේ ගෙදර කට්ටිය පුළුවන් තරම් තොවිල්ලක්ලා අරපාල් ළඟන ගිහිල්ලා ඈතට විසි කරනවා. දන්නේ නැමේ අම්මා විසි කරන්නේ. තාත්තා විසි කරන්නේ කියලා දන්නේ නැතුව තොවිල් නටනවා. ඉතින් ඒක නිසා මේ දෙල්ලන් ඔක්කොම තියෙන්නේ මරණයට එනකම්. නමුත් කොයි වෙලාවක හරි උද්‍යත්ත ගාමී ප්‍රඥාව වින්දා ගත්තා නම් අපි කියවනම් විනිවිද කියනා ඒක මරණින් එහාට ඊට පස්සේ යාට ආයේ මේ දිවි ලෝක ආදාවක් එන්න පුළුවන් දිවි ලෝකෙට යන්න පුළුවන් නමුත් එයා දන්නා මේකත් මේ වගේ අංශු කුඩු වලින් හැදිච්ච දෙයක්. නිසා ඕකේ සැලසුම් හදන්න දෙයක් නැහැ. යම් දවසක මේ යෝගාවචරය මේ ඥාත කරන ධර්ම දිනු කළ දිනු කළා අරියත්තටපත් වුණා නම් එයා මේ උද්‍යත්තගාමී ප්‍රඥාවට එහා ගිහිල්ලා ඒක පිළිබඳ බයක් හෝ කවිතයක් නැතුව ඒක බිඳෙන පැත්ත විතරක්ම දකින්න පටන් ගන්නවා. අපි ඉස්ලාම දකින්නේ මැද. ඊට පස්සේ මුල. අන්තිමට තමයි අග පැත්ත දකින්නේ. ඒ බිඳීම විතරමයි මේක තියෙන්නේ කියලා දකින්න ප්‍රඥාව තමයි රහතන් වහන්සේ වැටෙන්නේ එතන තමයි. ඉන් එහාට පල්ලෙහාට උද්‍යත්තගාමිනී මට්ටමකට එන්නේ. ඉතින් බිඳීම දැකීම උච්ඡේදවාදයක්, නාස්තිකවාදයක්, රස නැති ගතියක් කියලා බුදුජානනාංශයට පයි. ඒ වන්සයට පේන්නේ නිදි විදියක් මේක විතරයි. ඉතින් ඒක බුදුජානනාංශ කියනවා මේකනම් ප්‍රകൃතිය මේ විදි විදි යන දේ ලක්ෂණයි සුඛයි සුබයි කියනව තරම් අවනකමක් නැතුව විදි විදි යන බව විදි විදි යන වෙලාවේ දකින්නවා විතර ඥානයක් නැහැ. ඒ නිසා ඒ ඒ ඥානේ නාස්තික ඥානයක්වත් උච්ඡේදයක්වත් නෙවෙයි. නමුත් මේ පුත්තජනේ ආදන්න හදන මේ හීන ලෝකෙට පුත්තජනේ ආදන්න හදන මේ මනෝ ලෝකෙට ඕක පිට වෙන්නේ නැහැ. ඒ නිසා මේ පුත්තජනේ හදන්න හදන මනෝ ලෝකෙ ඉඳලා මේ එන්නේ මේක මේ බිඳෙන දෙයක් නැත්නම් හටගන්නේ නැතිවෙමින් යන දෙයක් කියලා බාර ගැනීමට කියනවා මානව මනසේ පරිණාමය කියලා. ඒ නිසා පුත්තජන භාවයේ හයියෙන් අල්ලගත්ත කෙනාට පරිණාමය සිද්ධ වෙන්නේ නැහැ. අල්ලගැනීමේ තරම්. එයා දන්නවනම් අපේ මනස මේ තිරිසන් මට්ටමේ ඉඳලා මේ දක්වා පරිණාම වෙලා ඇවිල්ලා තියෙනවා. අපි ගත්තොත් මේ පරිණාම වාදය. මින් එහාට යන්නේ නැතුව ඇයි මේ ටැග් ගහන්නේ කියලා අර පු탁ජනකම හයියෙන් ඇල්ලුවොත් එයාට කවදාකවත් උදයබ්බේ දකින්න හම්බෙන්නේ නැහැ. ඒ විදිහට වෙන මොකක් හරි ගන්න. ඉතින් අර පරණ පිළිලු කතාවක් තියෙනවා. නිදිමත වෙගෙන ඉන්න නිසා ඉතින් එකක් දෙයක් ඒවත් කියන්න ඕන නැහැ හොඳ නැහැ. ඉතින් හාමුදුර කෙනෙක් කිව්වලු කමට අහන් දෙනකොට මේ ආනපානි බලලා දැන් ඔක උදේ වයි බලන්න. ඉතින් මේ ආමතුරු කමටහන් අරගෙන ගිහිල්ලා උදේ වයන් උදේ වයන් උදේ වයන් උදේ වයන් කිය කටපාඩම් කරන ගිහිල්ලා වැවක් ගාව ඉඳගෙන භාවනා කරනවා. මේ ආමතුරු ටික වෙලා කරලා කමටහන් නැත නැති වෙලා මේ වතුරට ඇවිල්ලා කොකෙක් බැස්සලු ඒක. ඒකට කියන්නේ උදක බකම් කියන්නේ. බක කියලා කියන්නේ කොක්කට කක්කොත් කොකාට උදක කියන්නේ ජලයට. උදකට බලන්න මේ ආමතුරට උදක බකම් උදක බකම් උදක බකම් කියලා දැන් ඉන්නට භාවනා කරනවා. සමතන් සුද්ධ කරන්න ගියාට පස්සේ හම්බවෙවලු ගුවන්දු දැන් උදේ අපි ඥානේ පහළවලු උන්තරට පහළමයි කිව්වා කොහොමද කියලා ඊට පස්සේ කිව්වොත් මේ කොකෙක් ඇවිල්ලා මේ වතුර බැස්සා ඒක තමයි උදේ අපි ඥානේ මිනේ කිරිකොන්ද උදක පකන් උදක පකන් උදක පකන් උදක පකන් කියලා මිනේ කරන්නේ අද විපස්සනා ලෝකෙත් ඔච්චරම මිනේ කරනවා අදිෂ්ඨාන කරනවා මට උදේ අපි ඥානේ පහළව ඕම් පහළව ටිකේ ලගේ හරියට ඕම් මට භංග ඥානේ පහළව ඕම් පහළව ඉතින් අර ගෙදර ඉන්න මිනිස්සුන්ට ඉන්න නෑ. ඔයාට පේන්නේ නැතු උදේ අබ්බේ. ඔයාට පේන්නේ නැත බංගේ කියලා අහනවා. අර ගෙදර මිනිස්සු දන්නවා ෂුවර් දැන් දවස් හතර භාවනා <laughs> කරලා දැන් උදේ නරක් වෙනවා. ඉතින් අර වැඩිම උදේ අබ්බේ රින්ගවන්න හදනවා. බංගනේ අනේ රින්ගවන්න හදනවා. ඉතින් භාවනා කරන අයට හැදෙන මිනිස්සු සාමාන්‍ය හොඳ එකනේ. හොඳ පිස්සු එක ඩබල් එක හැදෙන්නේ. පිස්සු ඩබල් එකේ එන්නේ. ඉතින් ඒ කට්ටිය කතා කරන භාෂාවෙම ඉතින් අමුතු යමුතු. ඉතින් ඒ නිසා භාවනා නොකරන අය දන්නවා. අපි කොහොමද කරන්නේ? මේගොල්ලන්ට පිස්සු නැත්තම් මේගොල්ලෝ රැහැටත් නුගා මොකටද මේ දුක් විඳින්න යන්නේ ගෙදරට කාලා දෙවනිලකෝ දැන් කොහොමඩක්වත් ඒ ලකුණු తీරණේ භාවනා කරන්නයි ඉතින් උද්දක උද්දක බකන් උනාට පස්සේ මේ ෂුවර් තමයි අපි මේ ඥාන අදිෂ්ඨාන කර කර ධ්‍යාන අදිෂ්ඨාන කරගෙන කරන කතාවන් නිසා කීයක් පවුල් කැඩලා තියෙනවද කියලා හිතනවා දේන ගන්න පවුල් හැරලා ගිහලා මොකද මේ මිනිස්සේ අර ඔක්කොට මේක පටවන්න ප්‍රත්‍යක්ෂයක් හෝ මේ දකින්න තියෙන කාරණාව නෙවෙයි තියෙන්නේ මෙනෙහි කරන වචනේම brain conditioning එක. ඉතින් ඒ නිසා ඕනම කෙනෙක් කියන්න පුළුවන් මට උදේ අපි ඇවිල්ලා තියෙනවා කියන්නේ ඒක පේන හැටි කියන්නේ කොහොමද මේක වෙන්නේ කියලා ප්‍රත්‍යක්ෂය අහන්න ගියාම ඒනි කරන්නේ කෙනෙල්ලක් නෙවෙයි. දන්නවනම් හරිනම් ඊට උපෙලා සපෙලා කියන්නේ. ඒකට කියනවා අපදානේන සම්පායය. තමන්ගේ චරිතයෙන් සපෙලා කියන්න පුළුවන් මෙන්න මේමයි මේක මට පෙනුනේ. ඉතින් ඒක පෙනෙනවා. ඒක දකින්නකම් ගුරුවරයා අරයට නම්බුනාම දෙන්න යන්නෙත් නැහැ. උතුණු බලන් ගන්න යන්නෙත් නැහැ. ඒක පරීක්ෂා කරන්න කියන්නේ. ඒකේ තමන්ට උනත් මේ උද්‍යප්පයේ නාහනේ කියන එක මේ නාට ගන්න ධර්මයක් වෙන්නේ උදක බකන් උදක බකන් කිව්වට නෙවෙයි. මේක තේරෙන්න ඕනේ තමන් බලනදී ලේසර් බීම් එකක් වැදුනා වගේ ලේසර් බීම් එකක් වැදුනොත් ඕනම දෙයක් කුඩු කුඩු යනවා. ඊට පස්සේ පැලීරිය අතින් මේ ලේසර් බීම් එක ඇතුළට යනකොට ඇතුළෙත් කුඩු කුඩු යනවා. අනිත් වගේ යමක් තියා බලනකොට නිකන් ඊශ්වරගේ තුන්වෙනි ඇහවක්. බලන හැමදේම සමස්තයක් පේන යාට මේ. ඒකකයක් නෑ. එකක් කියලා ලෝකෙ මොකක්වත් නෑ. ඒක තියෙන්නේ කැඩි කැඩි වෙච්ච දේවල්. ඒක දකින්න එක ඇහි තියෙන හුනියමක්වත්. එහෙම නැත්නම් ඇහි තියෙන විචේදවාදයක්වත් නෙවෙයි. මෙන්න මේව දකින්න පුළුවන් නම් මේ වස්තු පිළිබඳව ඔය තරම් ප්‍රේම කරන්න නෑ පණිදී නැහැ කියනකට සැලසුම් කරන්න හිතෙන්නේ නැහැ මේක. දිරච්ච දෙයක් එක්ක ආශය හදපු මාලිගාවක අයිතිවාසිකම් කියන්නේ හිතෙන්නේ නැහැ. ඒක නිසා බුදුචානන්සේ සේනමේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤා කියලා ආවට පස්සේ යත් අනික් අය වගේම ජීවත් වෙනවා. හැබැයි මේ වස්තු වලට ආරෝඪනමක් දෙන්නේ නැහැ. වස්තු පිළිබඳව ආරෝඪ අගියක් ආඩම්බරයක් දීලා ඒව කැපනා බින්දුනා කියලා පශ්චාත්තාප වෙන්නේ නැහැ. එයා දැනගන්න වස්තු විතරක් නෙවෙයි ඒ වස්තු දිහා බලන ගමන්ගේ මනස පවහ. එහෙම නැත්නම් මිනේ කරන හිත පවහ. විදස්සමින් යනවා ඥානංච ඥාතංච උභෝපි විපස්සති කියන මේ බලනදී වෙනස් වෙනවා කියලා කියන්නේ බලන හිතත් වෙනස් වෙනවා කියන ධර්මයට අර පිට දෙන දේ හරහා තමන්ගේ වෙනස් වීම දකින්න එක මේ මෑතකේ තමයි ක්වොන්ටම් ෆිසික්ස් වලින් තේරුම් ගත්තේ ඒ විදියට දකින්නේ ඒ වෙන දේ හිතේ වෙනස් වීම අනුවයි නැත්නම් වස්තු වෙනස් වීම නෙවෙයි කියලා ඉස්සර තිබුණේ වස්තුව තියෙනවා බලන මම පස්සේ බලනවා කියලා. දැන් දන්නවා බුදුජානනාංශයෙන් කියනවා මේ වස්තුව මනෝපුප්පංගමයි මනෝසෙට්ටයි මනෝසෙට්ටයි. වස්තුව නෙවෙයි මනසින් ඒක හදන්නේ. දැන් ක්වොන්ටම් ෆිසික්ස් වලිමුත් ඒ ශ්‍රෝඩින්ගර්ගේ ෆෝමියුලා එකෙන් පෙන්නනවා ඒ වස්තුව ඒක බාරපත් තිබ්බ බැලුවොත් විතරයි. බැලුවේ නැත්නම් ඒක නිකන් නෑ. ඒක නිසා අපි ටෙලිවිෂන් එකක් අරගෙන ඉවරලා ඒක channel අපිට හත අටක් තියෙන දැන් 10 15ක් තියෙනවා. අපි එක channel එකක් බලනකොට අනිත් channel වලට මොකද වෙන්නේ? එකක් බලනවා කියන්නේ අනිත් ඔක්කොම ප්‍රතික්ෂේප වුණා. ඒතකොට ඒ channel ඔක්කොම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. ඒතකොට මේ බලන එකත් ඒ වගේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි නම් මුළු ටෙලිවිෂන් එකම පේන්නේ මායාකාරයක්. බලන එකේ තියෙන මේ විවාහ වෙනස් වෙන සුළු ගැතියක්. එකක් තෝරනකොට අනිකලෙ වෙන්නේ නැහැ. ඒ නිසා අපි යමක් බලනකොට ඇත් දෙකෙන් කන තින්න සද්ද ඔක්කොම අභාව්‍යයි. නාසයට ගන්න සුවඳ ඔක්කොම අභාව්‍යයි මොකද අපි බලන නිසා. එකවරකට එකයි කරන්නේ. ඒකට ඒ කරන දේ අපි රිංගගෙන කෑම සංගයවට අනික් හරි ඔක්කොම ප්‍රතික්ෂේප වෙන හැටි දැක්කම එකක් බලනවා කියලා කියන්නේ පහ ප්‍රතික්ෂේප කිරීම. කවදා හරි මේ සමස්ත දැක්කොත් කොහොමද ඉතියේ චිත්‍රය? සියල්ලම දිහා බලන්න පුළුවන් නම් කොහොමද ඉතියේ චිත්‍රය? බුදුජානනාතේ එහෙම බලලා ඉන්නේ දේශනා කරන්නේ. ඉතින් අපිට ඒකට යනකොට බලනකොට බලන බව දැනගන්න තියෙනවා. ඉතින් බලනකොට බලන බව දැනගත්තොත් බලන දේ රස නැති ඒකයි මෙතන කියන රහස. ඉතින් ඒ නිසා මේ බලන දේ බලන්න බලන්න රස රස අඩු වෙනවා කියන එක සුතමේ වශයෙන් අහලා ඒ විදිහට බලන්න යන්න ගියොත් එයාට අපි විපස්සනා යෝගාවචරය කියලා කියනවා. එයාට අපි භ්‍රමචාරී රකින්නයි කියලා කියනවා. භික්ෂුව කියලා කියනවා. ඉතින් සමේ ධර්ම වැඩෙන්න වැඩෙන්න අපිට වෙන මුළු ලෝකෙම තියෙන අපිට මේකෙන් අරසාවක් දෙන්න නමුත් ලෝකේ වරදොලා තේරුම් ගත්තොත් අපි බලාපොරොත්තු තියෙන තියෙන තැන් වල බලාපොරොත්තු සුන්. එහෙම සුන් නොවි ලෝකයේ ඇති හැටි දැකීමට අවශ්‍ය කරන මූලික ඥානය තමයි මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව කියලා කියන්නේ. ඒක අර ධර්ම પરම්පරාවකින් පෙරලෙන එක. ඒ නිසා අපි ළඟ මේ එක එක දේවල් වෙන වෙන තැන් වල තියෙනවා. අපිට තියෙන මේක පෙළගස්සලා ඒකේ Java කවා ගන්න එකයි. ඒකයි මේ ධර්ම ඕපනයිට් ගතිය කියලා කියන්නේ අන්නේ විදිහට තියෙන ධර්ම ටික පෙළගස්සවල තමයි කුච්චි සම්පාදනය කර ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ අනුග්‍රහය පිණිස මේ ධර්ම දේශනාව දේශනාවලිය එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා සිළු දිනාට ඒ නාටකන භාවයේ ධර්ම තුලින් සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි අනුමෝදි තබ්බං සාදු සාදු අනුමෝදාමි කමාමි කමිතා සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සීලමයි